ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පැයක පමණ කාලයක් ගන්නයි බලාපොරොත්තු වෙන්නේ ධර්ම සාකච්ඡාවක් නැත්නම් පැනවීම සිදුම් පැටපිළිලක් සඳහා මම ලිඛිත ප්‍රශ්න අනුව ඉදිරියට යනවා වෙන කාට හරි සභාවට ඉදිරිපත් කළ යුතු ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා මයික් එක පාවිච්චි කරලා සභාගත කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා එදිනදා ජීවිතයේදී හමුවන බොහෝ ඉන්ද්‍රිය අරමුණු මනාපමනාප වශයෙන් බැලීමට පුරුදු වී සිටිමි. එසේ බලන විට ඇසහරහා ලැබුණු මනාපයක් අමනාපයක් කනහරහා ලැබුණු මනාපයත් අමනාපයත් ආදී වශයෙන් තවදුරටත් බලමින් සිටිමි. එහෙත් අරමුණු පිටින් ඇතුළට එන්නක් ලෙසත් මනාපය අමනාපය ඇතුළෙන් පිටත යන ලෙසත් වටහා ගැනීම අවබෝධය ඔබ වහන්සේගේ ඊයේ පැති ධර්ම දේශනාන් පසුව වටහා ගතිමි. තව තන්පත් ඉරියව්වක එනම් ඉඳීම් සිටීම් ආංශීම් ආදී ඉරියව්වලදී ඉන්ද්‍රිය අරමුණු වල මුලැමැදාග වශයෙන් ධාතු ලක්ෂණ අතීත වර්තමාන අනාගත ආදී 11 ආකාරද වටහා ගැනීමට හැකිය. මෙහෙත් මූල කර්මස්ථානයේ නැත්නම් ආනපන සතියෝ සක්මන් භාවනාවේදී සිටී මම මේ උත්සාහන්නේ නොයදිමි. ඒවා යන්ට හැර එදෙස බලා සිටිමි. මේ කාරණා තුන එවත් මේ අවස්ථා තුන පිළිබඳව මෙසේ වෙන වෙනම මානසිකාරයේදීම සුදුසු දයන්නත් මෙම ක්‍රියාවලිය නිවැරදි යන්නත් පහදා දෙමින් ඊටාම කරුණාන් ඉල්ලා සිටිමි. මේකිට ඇත්තටම කරබැලීමෙන්ම තමන් උත්සාහ මේ පිටිසිඳ ගන්න ඕනේ. මේ විදිහට කරගෙන කරගෙන යනකොට තමන්ට මේ ඉන්දිය සංවරය ඔය විශේෂයෙන්ම ඔය මනපමන අප බැලීමේ සිදුවෙන්නේ ඉන්දිය සංවරයකට වැටෙනවා. ඒ වගේම මූල කර්මස්ථානයේ යන්න ඉඳලා බලා සිටීමෙන් මූල කර්මස්ථාන භාවනාදී ඇති වෙන මානසික ආතතිය නැතිලා යනවා. එතකොට භාවනාව නිකන් බොහොම සරල දෙයක්. එහෙම නැත්නම් විනෝදාංශයක් වශයෙන්පත් වෙනවා. ඉතින් මේ වගේ නිති අභ්‍යාසය තමයි මේවා ඉස්සරහට යනවද පස්සේ යනවද කියලා තේරුම් ගන්න තියෙන උපමානේ. ඉතින් තමයි මේ නිති විදිහට يعني නිතිපතා එන්නේ වැඩි කරගෙන යනවනම් නිවැරදි බව තමයි කියන්න තියෙන්නේ. එහෙම නැතුව හරිම හරිම අමාරුයි මේ ප්‍රතිඵලත් එක්ක සංසන්දනය කරන්නේ නැතුව ලැබෙන තමන්ට ආනිසංස සංසන්දනය කරන්නේ නැතුව කරන මාරු නමුත් බැලු බැලමට නම් පේන තියෙන්නේ හොඳ අතට යන පෙනුම තමයි. ඒ නිසා ඒ දිගට කරගෙන යන හැටියට තමයි උපදෙස් එහෙම නැත්නම් මතක් කිරීමක් කරන්න පුළුවන් වෙන්නේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාදී ඊයේ තද සිත සමාධි වී පැතලි ජලාශයක් දැකීමෙන් පසු හිත අරමුණු ගැනීමක් නැත. එබැවින් වෙනත් භාවනා අරමුණට සිත යොමු කිරීම කාලෝචිත වේද පැහැදිලි කර දෙමින් කරුණාවිල්ලා සිට වේදත් අරමුණ කියලා කියන්නේ අපාය තමයි. ඉතින් නැත්තම් කෙලෙස්. මේ සුද්ධ කළා දුන්නාට පස්සේ ආයෙත් මොන හරි දාගන්න ඕනේ නම් ඔය මොන හරි කෙලෙසයක් අරමුණු කරන එකයි තියෙන්නේ. ඒ නිසා මේ සුද්ධ කරගත්තට පස්සේ කක්ක කරගන්න කලබලේ හරියට නිසා කරුණාකර ටිකක් ඔය සුද්ධ ගතිය තේරෙනකම් ඔහම ඉන්න හරිම. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවට පෙර අපි පළමුව කරන බුදුගුණ භාවනාව හා මෛත්‍රී භාවනාව නොවඩා අපිට නිතරම ආනාපාන සමානම භාවනාව වැඩි යුතුද පැහැදිලි කර දෙන්න. අපි මෙහිදී කිසි තැනක කියලා නැහැ බුදුගුණ වඩන්නේ මෛත්‍රී භාවනාව වඩන්නේ කියලා. ආනාපාන සති භාවනාවට පෙර කතාවක් තියෙනවනම් සක්මන තමයි. ඒ නිසා මුදුවර සක්මන් කරලා කෙලින්ම ඒ සක්මණේ ආනිසංශ තියෙනවා නම් කෙලින්ම ආනපන පටන් අර ගන්න පුළුවන්. ඒ නිසා මේ උපදේශ පන්තිය නැවත මම සීපත් කරනවා. උපදේශ වල තියෙන්නේ හොඳට සක්මන් කරලා හිත සකස් කරගෙන ඇවිල්ලා කෙලින්ම ආනපනට දාන එක. ගරු ස්වාමීන් වහන්සේ අරමුණට බාධා වන තරමට ඇඟ පුරාම කූඹි දුවන වගේ දුවනවා වගේ. එතකොට මොකද්ද කරන්න ඕනේ? ඒක කරන්න තියෙන්නේ ඒ තියෙද්දිත් අර මේ මෙතන අරමුණ මොකද්ද කියලා නෑ ඒ කුඹි දුවන தත්ත්ව චීද්දිත් අරමුණ දිගට පවත්වන්න පුළුවන් නම් ඒක තමයි එතන තියෙන අභියෝගේ. මොකද මේ මැරෙන්නේ නැණි කුඹියෙක්නේ. ඡාවත් මොකුත් වෙන්නේ නැහැ. මේ ඕන අලියෙක් වගේ කොටියෙක් වගේ නම් ඔන්න බය වෙන්න වටිනවා එක සැරේට කාලා දාන්න පුළුවන් කියලා. මේ නිකන් කුඹියකින් දා. අනිතික ඇරලා බැලුවට අත් එක ඇරලා පේන්නෙත් නැහැ. ඒ නිසා ඒවා තියෙද්දි ඒව වෙනුවෙන් එන බාධාව විශේෂයි කාය පරිත්‍යාග කරලා ජීවිතය පරිත්‍යාග කරලා ඒ අරමුණ බලන්න ඉන්න පුළුවන් නම් බාධා නැති තැන අරමුණ බලනට වැඩිය ලොකු දෙයක් තමයි මේ වගේ පුංචි බාධා තීති අරමුණ බලනකොට. ඒකට තව ඉස්සරහට මිට වැඩිය ඇත්තම කුඹියාවත්, ඇත්තම කඩියු කෑවත්, ඇත්තම හොප්ටු කෑවත් උත්සාහ කරන්න පුළුවන් තරමට හිත අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා. ඒ නිසා මේක දිගට අභියෝගයක් කරගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ කාමාසවා රාග අනුසේවෙන් කොට පැහැදිලි කර දෙන්නේ ඉතින් මේකෙන් අදහස් කරන්නේ මේ ආසව අනුසය දෙක වෙන් කර දෙන විදිහටයි මේ දෙකම බැලු බැලමට පේන්නේ නැති අනුසය කියලා කියන්නේ ආශ්‍රව තත්ත්වයට වැඩිය ගල් වෙච්ච සීතල වෙච්ච නිදිගත වෙච්ච තත්ත්වයක් ආශ්‍රව වෙනකොට ටික ටික වැగిරෙන්න පටන් ගන්නවා ඕග වෙනකොට ගලන තත්ත්වයටපත් වෙනවා ඉතින් ඒවා නිකන් හරියට මේ බටර් ටිකක් අත්තාම අනුසේ වාගේ ඒක යන්තම් පාන් කෑල්ලක ගහන්න පුළුවන් තරමට ආපුවාම ආසව වගේ ඊට පස්සේ ඒක කබලකට දාලා වක් කරන්න පුළුවන් තරමට ආවට පස්සේ ගලන මට්ටමට ආවට පස්සේ ඒක ඕග යෝග කියන මට්ටමටපත් වෙනවා. ඒ නිසා මේකම එකම කෙලෙසේ අවස්ථා දෙකක් කියලා කියන්න පුළුවන්. කර්ණ ස්වාමීන් වහන්සේ අද දින පෙරවරුවේ පරියන්කේ සිට ආනාපාන අරමුණට හිත තබා මෙනෙහි කරමින් සිටියේදී පිළිවෙලින් ආස්වාස් ප්‍රස්වාසය අල්ලා ගැනීමට නොහැකි වී ශරීරයේ ඉහළ කොටසේ කොතනක හෝ සෙලවීම් පැද්දීම් දැනුණා. එසේ දිග වේලාවක් සිටියද ඇඟ චලනය වීම ක්‍රමයෙන් අඩු වී දැරිය නොහැකි වේදනාවක් ශරීරය ඇතුළත ගැලවෙන්නසේ දැනුණා. දැරිය නොහැකි වේදනාවකින් ශරීරය ඇතුළත ගැලවෙන්නාසේ දැනුණා. ඒ අතර අද්දඬු පාදපවා වේදනාවෙන් බරිත විය. ඒ අතර එය දෙපැත් හිස දෙපැත්තෙන් තද වර්ණවත් ආලෝකයක් සුළු මොහොතකට දිස්විය. මේ වන විට බෙල්ලෙන් පහළ ශරීරයේ දැක ගැනීමට අපහසු වී කැඩි කැඩි කුටි වශයෙන් වෙන්වද වෙන්වෙන් වශයෙන් තෝරා බේරා ගැනීමට නොහැකි විය. මේ තාමත්ම තද බල වේදනාවක් පිට බඩ පපුව සෑම ස්ථානයකම අඹරෝන වාසිය දැන්නේ දැරියනවා කි තත්ත්වයක් නිසා ඇස් කඳුලින් තෙත්තිය සිද්ධිය අවසානයේ කලින් දින කීපේදී ශරීරයේ තිබුණු වේදනාවන්ද මැකී ගොස් සුඛයක් ලැබුණු. මේ தત્ත්වේ පහදා දෙන වෙන নমස්කාර පුරුක ඉල්ලා සිටිමින් මේක සිද්ධියක් ඉවර වෙනකම් බලපුවාම බලපුවාම හම්බෙන ආනිසංසයක් තමයි. ඒසා වේදනාවක් ආවත් අර විදුරු කුමු මේ කූඹි වගේ ආවත් ඒක මැදදී නැතර කරන්නේ නැතුව මේ සිද්ධිය හමාර වෙනකම්ම බලන්න. එතකොට මේ සිද්ධිය මුලැමැදාක බලනවා කියලා කියන්නේ. කවදාකවත් එක වගේ දේවල් පෙන්වන්නේ නැහැ. එක එක එක එක පැති වලින් සමහරට රූප ධර්ම, සමහරට වේදනා, සමහරට සංඥා මතු කරලා නැතුව යනවා. එච්ච අපිට තියෙන්නේ එනේන එක මේ අත නෑර එකටවත් නම්බු කරන්න යන්නත් එපා. එතරකටවත් අවනම්බු කරන්න යන්නත් එපා. සිද්ධියේ මුලැමැදාක බලන එකයි තියෙන්නේ. ලදලද වෙලාවවල හැමදාම බලන්න හම්බ වෙන්නේ මොකද සමානට අපේ හිත නොයවසලුවත්ව ඉරියව්ව මාරු කරනවා මේකෙදී ඉරියව්ව මාරු කරන්න හිතපු නිසා කලින් දවස්වල තිබුණේවත් එක්ක ඔක්කොම මේ වේදනා පසු කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒක නිසා එnde end end end අදිෂ්ඨාන ශක්තිය චිත්ත ශක්තිය වැඩෙනවා. ඒක නිසා හොඳයි කියලා කියන්න පුළුවන්. ආර්යකාන්ත ශීලයන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. සෝවාන් මගපල මඟ ළඟා කර ගැනීමට අවශ්‍ය සීලයක් ලෙස සැලකෙනු ලැබේ. ගෞරවයෙන් පහදා දෙන්න. ඇතර ආර්යකාන්ත සීලය කියලා කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙකුගේ සීක පුද්ගලයේ සීලය ඒකට අවෙක්කප්පසාද සීලය අවෙක්කප්පසාද කියලා සඳහන් කරනවා මේ සීලබ්බත පරාමාස කියන එක හොඳටම දැනගෙන ඒ සීලබ්බත පරාමාස කියලා කියන්නේ මේ භාවනා සඳහා මේ අනවශ්‍ය සිල් එහෙම නැත්නම් බොරු අනවශ්‍ය දේවල් මේ නෙවෙයි මෙන්න මේ ටිකයි ඕන කියලා හොඳට තේරුම් අරගත්තට පස්සේ ඒ අනවශ්‍ය දේවල් හැලෙනවා අත්කල්මතාණු යෝගයට සම්බන්ධ කාමසුකල්ලිකාණ යෝගයට සම්බන්ධ දේවල් හැලිලා හරියට අවශ්‍ය කරන ආර්යකාන්ත සීලී ඉතුරු වෙනවා. ඒකට අවික්කප්පසාද සීලිය අවික්කප්පසාදේ කියලා කියනවා. නොසලෙන ශ්‍රද්ධාවක් පහළ වෙනවා. ඒ නිසා ඒක සෝවාන් මාර්ගේ ළඟා කර ගැනීමට අවශ්‍ය එකක් නෙවෙයි. සෝවාන් වීමේදී යෝගාවචරයට සාක්ෂාත් වෙන අත්පත් වෙන ශීලයක් කියන එක තමයි මතක් කරන්නේ. නඩු ස්වාමීන් වහන්සේ උලන් රැල්ල හුස්ම රැල්ල දිහා බලන් ඉන්න අපිට ඒ තුනී වීගොස් විනාඩි 20ක් පමණ සිටන විට මුළු ඇඟම පැද්දෙන්නාක් මෙන් දැනුනි. මම මත උඩ දකුණත් සම්මන තන ඇඟිලිවල නහර වැඩ කරන බවද නහර වැඩ කරන බවත් තදවන බව දැනුනි. බඩ තෙරපන ගතියක්ද දැනුනි. ඊට ආසත් ප්‍රසවාසයේ ප්‍රසවාස ප්‍රසවාස වේගය වෙන්නදී ඉක්මනින් සිදුවෙන බව දැනුනි. දැනුනි. මේ භාවනාවට බාධාවක් තු උපාසිකම උපදේශිලා සිටමි. ඉතින් භාවනාවට බාධා වෙනවද කියලා බලනවා සතිය කැඩෙනවා නම් භාවනාවට බාධායි. දැනගෙනත් මේ ඔක්කොම ඉදිරියට යන්න පුළුවන් නම් මේ ඒක භාවනාවට හෝ සතියට බාධාවක් නෙමෙයි. ඒ නිසා ඒ මේක නිකන් බාධක දිවීම් තරගයක් වගේ. ඒ බාධක දිවීම් තරගයේදී බාධාවල් තමයි ලස්සන. ඒ ඥානුව තමයි භාවනාවේ ඒ ඒ සෙල්ලම තියෙන්නේ එතන තමයි. ඒ වගේ ඒ දිනන්න නම් ඒ බාධක හරහා යන්නේකයි තියෙන්නේ. ඒක නිසා බාධකේ නෙවෙයි මේ බාධා වෙන්නේ. බාධකයට හිත වැටුණොත් තමයි බාධා වෙන්නේ. නමුත් මෙන්න මෙහෙම ප්‍රකාශයක් නැත්තම් මතක් කිරීමක් කරන්න පුළුවන්. මුළු ඇඟම පැද්දෙන්නාක් මෙන් දන්නේ වම් අත උඩ දකුණු අත තබන තැන ඇඟිලිවල සහර වැඩ කරන බවත් තදවන බවත් දැනුනි බඩ තෙරපෙන ගතියක්ද දැනුනි මේ වගේ වෙලාවල් වල මේ තෙරපෙන ගතිය, තද බව, පැද්දෙන බව මිසක්කා මේ ඇඟේ මේ වම, මේ දකුණු, මේ බඩ, මේ කන ආදී තියෙන ඇඟට සම්බන්ධ කරන්නේ නැතුව ඒ භාවය, ඒ තද වෙන බව, තද වෙන ස්වභාවය, තද වෙන ලක්ෂණය බලන්න පුළුවන් නම් සම්මුතිය ගලවලා දාලා ඇඟට සම්බන්ධ කරන්නේ නැතුව එතකොට Tamanට මේ ඍතු ගුණය මේ වැඩ කරන හැටි එනත හතර මහා ධාතුන් වැඩ කරන හැටි බලා ගන්න පුළුවන්. ඇඟට සම්බන්ධ වීම හරහා මේක නැවතත් අමු වෙනවා. ප්‍රඥප්ති පැත්තට වැටෙනවා. ඒක නිසා තෙරපෙන බව මිසක් බඩේ තෙරපෙන බව කියන්නේ නැතුව තද බව මිසක් අද්දිකේ තද බව කියන්නේ නැති වෙන්න හිත මෙහෙවන්න ඕනේ සම්මුතිය ගලවලා දාලා. එතකොට භාවනා ටිකක් සුද්ධ ධාතු මනස්කාරක යොමු වෙනවා වැඩි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අනුකම්පා කර මේ පැනවලට විසුල් ලැබේවා. වේදනාවේ නෙරට ඒ අනිත්‍ය කියා මෙනෙහි කරාට කමක් නැද්ද? අවශ්‍ය නැහැ. ආනාපාන සති භාවනාවට අතරතුර බුදුගුණ මෛත්‍රී පිළිකුල් භාවනාව වැඩුවත් කමක් නැද්ද? අවශ්‍ය නැහැ. භාවනා කරන්නට ඒ ජීවුණවත් භාවනා කරත් ඒ ජීවුණක් නෑකේ හිතනවා එය හේත කර යුත්තේ කොමක්ද? ඒ ජීවුණව නොදියුණව මේ චන්ද ප්‍රතිඵල බල බල ඉන්න එපා. භාවනා දිගට කරන එකයි තියෙන්නේ. එච්චර සත්පුරුෂකම කියන්නේ. දිනුව හම්බ වෙනවා නම් භාවනා කරනවා කියන එක බිස්නස් එකක්. ලාභයට වැඩ කරන එක. මේ ලාභයක් හම්බුණා පාඩුවක් හම්බුණා නිපතා බහ නිචපතා භාවනා කරනවා කියන්නේ ධර්ම ගෞරවේ. ඒ නිසා ඇත්තටම ලාභ හම්බ වෙනකොට භාවනා කරනට වැඩිය ලොකු මෙහෙයක් ලොකු ධර්ම ගෞරවයක් ඕනේ ප්‍රතිඵල අපේක්ෂාවකින් තොරව නමුත් දිගට භාවනා කරන්න. එතකොට ඒක වතක්. බුදු වතක් විදිහටයි කරන්නේ. බුදුජානනාංශ වෙනුවෙන් කරන වතක් බුද්ධ පූජාවක් වගේ දඹදිව වන්දනාවක් වගේ දෙයක් වඩටපත් වෙනවා. කර්ණී ස්වාමීන් වහන්සේ භාවනාදී හොස්පිටල්ලේම හිත පිහිටුණා නම් දැනව දැනව යන්න පමණක් මෙනෙහි කරලා ඔබ වහන්සේගේ උපදෙස් වල තිබෙනවා. ඊට ආස්වාස ප්‍රසවාසය විනිස නැති වී යනවා. එපමණක්ම සෑහෙද හොස්පිටල් සීන් වී යන විට නැවතත් හිතවිලි වලට ඉඩ ලැබීමේ හැකියාවක් ඇති බවක් දැනෙනවා. ඒකට කායනුපසනාව වෙනකොට නැත්නම් රූප ධර්ම වල වැඩි වෙනකොට නාම ධර්ම පටන් ගන්නවා. ඉතින් ඒ මතුවෙන හිතවිලි වලත් ආස්වාස් ප්‍රසවාස් වගේ මුලැමැදාක බලබලා දිගට අනේකයි තියෙන්නේ. අය හුස්ම රටාල නොදෙනී යන මට්ටමට එනවනම් මෙනෙහි නොකලත් සතිය හොඳට තියෙනවනම් දිගට කරගෙන යන්න කරන යනකොට මේ ඊගාව ජවනිකාවල් තමයි ඔය හිතවිලි මතු කරනවා වේදනා සංඥා එන්න පටන් ගන්නවා. ඉතින් තමයි තියෙන ඌට ප්‍රතික්‍රියා කරන්න නැතුව මගේ කියා ගන්න නැතුව දිගට හිත සතිය පවත්තන එකයි. නැත්නම් එලෙම සිටීම ඒක තමයි යෝගාවචරයගේ මේ ලෑස්තිලා යන්නත් ඕනේ ඒකටයි බලාපොරොත්තු වෙච්චෙත් ඒකයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාදී ආස්වාස් රැල්ලේ සියලු ලක්ෂණ ඊටාම ශක්තිමත් සතියෙන් බලා සිටීදී ක්‍රමේණ ආනාපානයේ සිවි ගිවිගොස් නිශ්චල තත්වයකටපත් විය. මේ සමාධිමත් වීමක් ලෙස පැහැදිලි නැත. වෙනදා සමාධිමත් වීමට සාපේක්ෂව ඊළඟට මතු හිතවිලි වෙන්වෙන්ව කාමාසව භවසව දිත්තාසව අවිජ්ජාසව ලෙස සීපත් කරමින් ලැජ්ජාශාගත පිළිකුල් සාගත මටතරම් නොවන දේවල් ලෙස සීපත් කිරීම නිවැරදි මේ පහදා දෙමින් කවුරුන් ඉල්ලා සිටිමි. එහෙම ඇත්තට මේ සීපත් කිරීම නෙවෙයි කරන්න තියෙන්නේ. ඒ එනකොට ඒව අර මේ ආස්වාස ප්‍රසවාසයේ ස්වභාවික ලක්ෂණ දකින්න වගේ මේ තමයි කාමයට බර මේවට කාම සංඥාවල් අනුව කාමයට දුවනවා. භව ආශාව නිසා දඟලනවා කියලා වෙන් කරගත්තොත් ඇති. ඒවා නම් කරන්න මෙනෙහි කරන්න යන්න අවශ්‍ය වෙන්නේ ඒ වගේ මේවා මේ ලැජ්ජිතයි පිළිකුලයි කියලා මෙනෙහි කරන්න අවශ්‍යත් නැහැ. බාහිත දියුණු වෙනකොට හිතේම පහළ වෙනවා ඒව කෙරෙහි පිළිකුල් සහගත ගතියක්, වෙහෙස කර ගතිය, දවන තවන ගතිය පැහැදිලි වෙනවා. එහෙම නැතුව ඒව මේ වක් කරන්න යන්න එපා. ඒව මේ භවනාවට මෙනෙහි කිරීම වශයෙන් යොමු කරවන්න ඕනේ නැහැ. තමන්න තියෙන සංසිද්ධිය දිහා දිගට ආනාපාන දිහා බලා හිටියා වගේම ඒ නාම ධර්ම දිහාත් බලාගෙන ඉන්න එක තමයි විපස්සනා කියන එකෙන් අදහස් කරන්නේ. කර්ණී ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේ හිත සමාධි වීමත් සමාධි වීමත් සමගම විතික සමාධිමත් වීමට පෙර පටන් පරයන්කේ අධික තබාගෙන සිටියේදී අධිකෙන් පටන්ගෙන ඇඟ සෙලවීමටත් තවත් පිටක සමාධිය ගිලී යන අවස්ථාවේදී අද්දගෙන් පටන් නැගසලවීමක් සිදුවේ. මේ අවස්ථාව සතියෙන් බලා සිටීදී ක්‍රමයෙන් ගෙවී යාමට සිදුවේ. මේ පැහැදිලි කර දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඇත්තට මේ පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටින එක නෙමෙයි බොහොම ලස්සනට මේ සිද්ධිය දෙනවා. මේ සිද්ධියක් වෙනවා. මේ ඉතින් ඒක දිහා දිගටම සතිය පවත්තන්න එක පැහැදිලි කිරීමක් මේ කාරහම සිද්ධ වෙන්න නම් මේ සිද්ධියට බාධා කරන්නේ නැතුව අර වගේ මේ මොනවාද විමසලා හොයන්න යන්නේ නැතුව සිද්ධියට හේම යන්න දෙන්න. තුන් හතර සැරේ පහ හත සැරේ වෙනකොට ඉබේම Tamanට සිද්ධ තේරෙන්න පටන් අර ගන්නවා. මේ ගොරෝසු දෙයක් සිව් වේගන යනවා. දන්න දෙයක් නොදෙනී යනවා. මම මාගේ කියාපු දෙයක් ඒ බව ඒ එයින් මම මාගේ බවින් තුරන් වේගන යනවා. ඒක නිසා විස්තර කායින් හරි තොරතුරු ලැබෙනවට වැඩිය මෙච්චර ලස්සනට වැඩේ සිදු වෙන වෙලාවේ නැවත නැවත සිද්ධියට එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂයට අස්පනා පිට පේන දෙයට අපේක්ෂාකරන මේක පිළිබඳ විස්තර මේක පිළිබඳව පැහැදිලි කිරීම කරනවට වඩා Tamanටම පැහැදිලි වෙන දෙයට වඩා ගොඩාක් වටිනවා. අර ස්වාමීන් වහන්සේ නාසිකාග්‍රේ හුස්ම රැල්ල යාන්තමට දැනිලා නොදෙනී යනවා. ඊට පස්සේ ඒ දිශ බලාගෙන සිටියේදී නාසිකාග්‍රයක් දැනෙන්නේ නැතුව යනවා. මම ඉන්නවා කියලා දැනීම විතරයි තියෙන්නේ. කලියුත්තේ කුමක්දයි පහදලා දෙන්න. මේ පිරිසුදු කරගත්ත එක තව පැය කීයක් විනාඩි කීයක් මේ විදිහටම මේ මොනම හැප්පෙන්න මොනක්වත් දෙයක් නැති නිර්වුල් නිර්මල නික්ලේශී මේ தත්ත්වය කොච්චර වෙලා පවත්වන්න පුළුවන්ද කියලා බලන්න පවත්වන්න පවත්වන්න Tamante ඒකේ බුද්ධිය ඒකෙන් ලැබෙන සුවසේවාව තීරෙන්න පටන් ගන්නවා ඒක නිසා ඊගාට යමක් කරන්න ඕනද කියලා අහුවත් කියන්න තියෙන මොනවද කරන්න එපයි කියන එක තමයි නොකර මොනවත් නොකර බලන්න එකයි කරන්නේ. පරියංග භාවනාවට වාඩි වී ටික වේලාවකින් හිත එකතෙන් කරගත හැකි වුවත් යලිත් වහවහ විවිධාකාර අරමුණු වල හිත යෙවීම නිසා චිත්ත තුළ සමාධිගත බව බින්දියයි මේ වලක්වා ගැනීම පිණිස උපදේශයක් ලබා දෙන දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේක සඳහා කියන්න තියෙන්නේ මේ සමාධිය නෙවෙයි අපි එල්ල කරන්න ඕනේ. සමාධිය තියෙනවා කියනකොට තියෙන බව දන්නවනම් බින්දිල යනකොට බින්දිල යන බව දන්නවා නම් ඒක ඒක අන්‍ය බව දන්න සතිය තමයි අගේ කරන්න ඕනේ නිසා සමාධියට එල්ල කරලා භාවනා කරන්න එපා. සතියට එල්ල කරලා භාවනා කරනට අවශ්‍ය සමාධිය ලැබේ. ඒ නිසා හිත එකතෙන් වුණත් සතිය තියෙනවා. හිත විසිරී ගියත් සතිය තියෙනවා. අන්න ඒ දෙකම සමසිතින් බලන්න පුළුවන් නම් බොහෝම උත්කෘෂ්ඨ සතියක්. අනේ සතිය බලමහිමයක්. අනේ වෙනි සතියක් සඳහා යනවා මිස සමාධියට එල්ල කරොත් මේ වගේ බලාපොරොත්තු සුන්වීම අපහැදිලිතා සංකරතා ඉන්න පුළුවන්. ඒ නිසා මුලින් ඉඳලම උපදේශපන්ති කියලාම තියෙන මේක සතිපට්ඨාන වැඩපිළිවෙලක් මිස සමාධියට තුඩු දෙන වැඩපිළිවෙලක් නෙවෙයි. වැඩ භාවනා වැඩපිළිවෙලක් නෙවෙයි. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනාදී ප්‍රීති සුඛ අවස්ථාව එළඹෙන්නේ කුමන වේලාවෙදිද පැහැදිලි කරන හැන්දෑවේ අටහමාරට එනවා. අන්න එම එමදා වෙලා. වෙලා වෙලා මේක තියාගත්තාම එයි ඈ. අටහමාරට විතර කරන්නකො එතකොට හරියයි. මේ අර මේ කඩේ ගිහලා සුපර් මාකට් එකෙන් ගන්නවා වගේ හරියට ප්‍රීති සුඛ එන වෙලාව කොයි වෙලාවද අඬන්නේ දොඩන්නේ කොයි වෙලාවද කූඩැල්ල වෙන වෙලාව කීයද කමඳුරු වෙන්නේ කීයද ඕවාපුට වෙන්නේ කීයද කියලා අහනවා වගේ අවසරයි කරු ස්වාමීන් වහන්සේ මා භාවනා කිරීම පිණිස සූදානම් මේ පරියන්කේ වාඩි වී ඔබ වහන්සේගේ දේශනා කරත් පරිදි මම මෙතන ඉන්නවා යන හිතවිල්ල සිහිපත් කරමි. ඊට මගේ හිත සමාධිගත වෙන බවකට හැඟේ. ඒත් විනාඩි 10කට පමණ පසු හිතට විවිධ සිතුවිලි එන විට මා හිතා හිතාගෙන බලා සිට මා හිතගෙන බලා සිට යලිත් ආශස් ප්‍රසවාසයස කෙරෙහි හිත යොමු කරයි මේ ක්‍රමයට දිගටම භාවනා කරගෙන යාම නිවැරදිද ඔබ වහන්සේගෙන් උපදෙස් ප්‍රාර්ථනා කරනවා. ඔයලාට මම හිතනවා මේක හරි කියලා. තමන් මේ මම දැන් මෙතන කියන හිතවිලි ඉනකොට එතකොටම නිකම්ම හිත තැම්පත් වෙනවා. තැම්පත් වෙලා ඒ සමාධිය අයින් වුණාට පස්සේ තමාට හිතවිලි ටිකක් ඇවිල්ලා ඊට පස්සේ ඉබේම ආනපානට ඊට පස්සේ දිගටම ආනපානේ බලන ඉන්නකොට ඒක දිගේ ආය සමාධියවත් වෙන්න පටන් අර ගන්නවා. ඉතින් මේ විදිහට කරනකොට මම දන්නේ ඒක තමාට අවුල් කරගනීද කියලා. අවුල් නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙම ඉන්නකොට ආනාපානෙ පේනවනම් ඒ ආනාපානී ආශ්වාස ප්‍රශ්වාසී ප්‍රශ්වාසී අග විතරක් හොඳට බැලුවොත් ප්‍රශ්වාසයේ ගෙවිලා යන දෙක තුනක් බලනකොට නැවතත් හොඳට ඉච්ඡ සමාධිගත වෙනවා. ස්වභාවයෙන් ප්‍රකෘතිව මතුවෙන ආනාපානී ප්‍රශ්වාසයේ අග විතරක් බැලුවොත් මේ මට්ටමට හිත කීකරු වෙච්ච එක්කනාගේ වැඩි කලබල නැතුව හේමම හිත සමාධි වෙන්න බලනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා අද දින සක්මන් භාවනාදී යෙදී සිටියේදී පිළිවෙලින් වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් යටිපතුල් පොළොවට ස්පර්ශ වන ස්ථාන හා මේ ස්ථාන අනුව තද ගති පුරුල් ගති උණුසුම් ගති සීසල ගති කම්පන චංචල ගති තරහ සිටින ස්වභාවයේ ආදි වශයෙන් විනාඩි 20ක් පමණ කාලයක් අවබෝධයක යෙදී සිටීමි. ඉන් අනතුරු ඔසෝනවා තබනවා වශයෙන් මෙනෙහි කරමින් ඊසඳන ආකාරයෙන් යටිපතුල් වල ලක්ෂණ පිළිබඳව අවබෝධ ලැබීමි. ක්‍රමයෙන් ඔසෝනවා තබනවා මනස්කාරයේ මගෙන් ගිලී ගොස් උණුසුම් සීතල ලක්ෂණ දෙක පමණක් වැඩිපුර ප්‍රකට වන්නට විය. පොළවේ සීතල යටපතුලේ උණුසුම පොළවේ උණුසුම් තැන් පොළ යටපතුලේ සමහර සීතල තැන් ආදී ලෙස දිගින් දිගටම හඳුනාගෙන සිටීමේ. අජත්ත බහිද්දා ලක්ෂණ මේයි මට වැටහුණි. මේ ආකාරයෙන් එක් ලක්ෂණයක් ඔස්සේම යන්නට ඉඩ හැරීම සක්මන් භාවනාවේ ඉදිරි ගමනට යහපතක්ද ප්‍රකට නොවනෑම ලක්ෂණයක් ප්‍රකටවන්නට ඉඩ හැර බලා සිටීම සෑහෙදයි කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. එකම ලක්ෂණයක් දිගේ අnderලා බලා ඉන්නවා කියන එක કૃතිමයි. ඒක අපිට කරන්න බෑ. ඒක මතුවෙන දේ නමුත් ඊට පස්සේ ලීලා තියෙන වාක්‍ය තමයි හරි. ප්‍රකට වෙන ඕනම ලක්ෂණයක්. ප්‍රකට වන්නට ඉඩ හැර බලා සිටීම සෑහෙදයි කරුණාකර පැහැදිලි කර දෙන්න. ඒක ඇත්තටම මේ සෑහෙන හිත දියුණු වුණාට පස්සේ තමයි මේ මට්ටමටවත් හිත ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් හිත හරියට තෝරනවා. අරක වෙන්න ඕනේ මේක වෙන්න ඕනේ නැහැ කියලා. නමුත් මතුවෙන ඕනම දෙයක් බලා ඉන්නවා කිව්වොත් හිත දැනටමත් කීකරු වෙලා. හිත දැනටමත් මේ භවනාවේ තල තුනකමක් ඇවිල්ලා අන්නේ වෙලාවේදී කරන දේවල් නතර කරලා වෙන දේවල් දිහා අනුන්ගේ දෙයක් වගේ එන ඕනම දෙයක් බලා ගන්නා සුළුලේ භාවනා කරනවනම් භාවනාවේදී විස්රාමය ඇති වෙන්න පටන් ගන්නවා. වෙහෙසෙන්නේ නැහැ. ප්‍රයෝගයක් නැහැ. බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. ඒ නිසා මම නැවතත් ඒ අන්තිම වාක්‍යය කියනවා ඒක හරි ප්‍රකට වෙන ඕනම ලක්ෂණයක් ප්‍රකට වන්නට ඉදහැර බලා සිටීම සෑහෙද ඒක සෑහෙනවා කියන එක තමයි මතක් කරන්න තියෙන්නේ. මෙතනින් අපේ මේ වෙනකොට අපේ ලිඛිතව තිබුණු ප්‍රශ්න સમાપ્ત වෙනවා අපේ කාලයෙන් භාගයක් විතර ගත වෙලා තියෙනවා. ඉතින් මේට අමතරව වෙන අවස්ථානුකූලව මතකල යුතු ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් මතක් කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ වහන්සේගෙන් කමඨාන් ලැබුණ පරිදි සක්මන් භාවනාව පටන් අරන් ඊයින් පස්සේ තමයි ආරංක භාවනාවට වාඩි වෙන්නේ ආඩලා අර දෙස් ලැබුණ විදිහටම සල්ප වේලාවක් කය ගැන දිහා බලාගෙන ඉන්නවා ඊට පස්සේ කයේ නිසංසල බව වගේම පුෂ්ප රටන වගේ දැනෙන්න පටන් ගත්තට පස්සේ සාමාන්‍යයෙන් ආශ්වාසයේදී නාස්පුඩුවට ටිකක් ඉහලින් හිටල විදිහටත් ප්‍රශ්වාසයේදී පොඩ අගහරියෙන් රස්නෙට තමයි දැනෙන්නේ. ඒ වගේම අහලා තියෙන කලින් ධර්ම දේශනාවදී දෙවිදියකට නාස්පුඩුව කෙලවර දිහා බලන් ඉඳලා වත් අවස්ථාවකදී අහලා තියෙන හුස්ම ඉහළ කෙලවරට යනකම් එකගෙන් පහළ කෙලවරට යනකම් එහෙම හිතේ විදිහට විද්දවගෙන බලන්න කියලා. වඩා සුදුසු විදිය දැනගන්න කැමතියි. නැත්නම් මේව ක්‍රම දෙකක් මතක් කරලා නැහැ මම හිතන්නේ මොකක් හරි මේ වෙනත් අවස්ථාවල් ගැන කියලා ඉස්සෙල්ලා කිව්වා. වෙන අවස්ථාවල කියන්නේ වෙනත් ධර්මදේශනවල දිහා කියන අර දෙවිදිය. දැන් ඇත්තට එකක් Tamanට දැන් කරලා පුරුදු වෙලා තියෙනවනේ. එහෙම පුරුදු කරලා තියෙවක තියෙද්දි දුවවලත් බලන්න. එතකොට බලන්න මුල් පැල පැල මුල් අද්දලා ඇටේ මුල් බහිද කියලා. හිත ටිකක් දුවලා බලන්න ඒකද එකඟ වීමක් වෙයිද කියලා. හරියාගෙන ඉන ක්‍රමයක් තියෙන නිසා නිකන් පරීක්ෂා කරලා බැලුවට කමක් නැහැ. ඒ විදිහට යහට මට හිත දුවලා බලනකොට මොකද වෙන්නේ කියලා. එන්නේ හැමකකින් හරි හරි ගිහිලා තියෙන නිසා Taman ටික වැරදි නම් ඉක්මනට තේරේ වැරදි කියලා. හරිනම් හරියන්න පුළුවන්. එනිසා මේ වගේ දේවල් කරලා බැලුවට කමක් නැහැ. හැබැයි අර එක ක්‍රමයක් මෙන්න මේ ක්‍රමයේ මට යනවා කියන එක සාහිතිකුණාට පස්සේ ඔය හිතේ තියෙන ඔය ටිකක් මේ පරිේශන ඔක් කරුවට කමන්නේ නැහැ. කරනකොට මතක තියාගන්න වැරදුනොත් ආපහු අර හිතපු තැන ඉඳලා යන්න තමන්ට මේ විශ්වාසය තියෙනවා. එතනක තියාගෙන ඉඳලා කරලා හරි ගියා නම් දුව දුවවත් බලන්න. ඒක හරි නැත්නම් ආපහු අතෙන්ද ලැජ්ජ නැතුව බය නැතුව ආපහු එන්න පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා ගියයි කියලා එහෙම පරිශන කරයි කියලා ඒක පාපයක්වත් වැරද්දක්වත් නෙමෙයි. නමුත් ඒක වරදිනවා එකක්වත් හරියන්නේ නැතුව එක එක කරන්න පටන් ගත්තොත් මොකක්වත් නැහැ. ඒ නිසා එකක් හරි ගියට පස්සේ නම් ටිකක් ඔය දඟ කරාට කමන්නේ. පිටුවක් කාරකම් ටිකක් කරාට කමන්නේ. හැබැයි මේ වැරදිච්ච ගමන් ආපහු අර පුරුදු කරගත්ත ක්‍රමයට එන්න තරම් මේ තමයි නියතමානී වෙන එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට පුරුද්දක් විදියට මම ආසනයක වඩලා ඉන්නකොට මේ ආසනයේදී කය හැපෙන තැන් ඊට පස්සේ කයෙම අතපය හැපෙන තැන් වාඩිුණු සැනින්ම වගේ මේ වැටෙන්න පටන් ගන්නවා. ඒ වැටීමත් එක්කම මේ ආසනයේ තියෙන තද ගතිය, කයේ තියෙන බුරුල් ගතිය, ඒ ආකාරයෙන් අංගෙම කොටස් දෙකක් එකට තැරෙනවා නම් ඉතින් බුරුල් ගතිය, තද ගතිය, ඒ වගේ වැටෙන්න පටන් අරගෙන ඊට පස්සේ අනිත් ධාතු ලක්ෂණ උෂ්ණ සීතල විදි ඊට පස්සේ චංචල කම්පන විදි දරා සිටින විදි බලන වැగిරෙන විදි එයාකාරයෙන් ශරීරයේ දැන් පටන් ගන්නවා. දැනිලා ඊට පස්සේ බාහිරවත් බාහිර පරිසරයේ ඒ වගේ වෙන සිද්ධීන් මේ කයත් එක්ක සම්බන්ධ වෙලා ඒ පිටත වෙන සිද්ධීත් වෙන පටන් අරගෙන කයත් එක්ක සසඳින් පටන් ගන්නවා. දැන් ඊයේ වහින වෙලාවේදී පෙන් පටන් ගත්තා. වැස්සේදී අවුරස්නේ තියෙනවා. ඒකම සීතල වෙනවා. බාහිර පරිසරයේ අයත් ඒ වගේ සීතල වෙනවා දැනෙනවා. අය ඇතුලේ රස්නේ තියෙන බව දැනෙන මේ ආකාරයට සංසන්දන වෙමින් පේන්න පටන් ගන්නවා. මේක දිනු කරගන්න ඕන නැද්ද කියලා උපදෙස් කරුණාවෙන් දෙන්න. නැත්නම් මේක තමයි අපි සක්මන් කරනකොට පතුලේ බලනවා. ආස්වාද කරනකොට නාසිකාග්‍රේ බලනවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න ආසනේ එදිනදා වැඩ කරනකොට අතුල් පතුල් කොයි එකට හෝ යමක් හැපෙනකොට අපි ඇස් දන් දෙක කොහොමද මේ සංඥා ගන්නෙ? එයා ගන්නෙ සම්පූර්ණ මේ හැපෙන ක්‍රමයට. ඒක නිසා මේකම දිනු කරන්න ඕනේ මේ මේ අපේ හිත මොන හරි සලකුණක් ආවොහම එකකින් යෝජනා කරනවා අනිත් එක නයි ස්ථිර කරනවා. එහමකට ඇහැ යෝජනා කරනවා ස්පර්ශය ස්ථිර කරනවා. ස්පර්ශය යෝජනා කරුවොත් ඇහැ යෝ ස්ථිර කරනවා. ඒ නිසා අන්ධකාර යමක් අතගාලා බැලුවට ඇද්ද කැරලා බලනකම් ඒක ෂුවර් නෑ. ඒ වගේම ඇහැට පෙනුනට අතගාලා බලනකම් ඒක ෂුවර් නෑ. ඉතින් මේ වගේ මේ දෙකක දෙකට වැඩි දේවල් තියෙනවා. දෙකක මේ යෝජනා ස්ථිරත්වයක් අවශ්‍ය වෙනවා අපිට යම්කිසි අත්දැකීමක් තහවුරු කරගන්න. ඉතින් ඒක නිසා කියනවා මේ නියුරොබික්ස් කියලා නාකිනොවේ ඉන්න නම් මොලේ නිතරම ක්‍රියාත්මක වෙන්න නම් ඔය පුරුදු විදිහට ජීවන රටාව කරන්න බෑ හැමදාම වෙනස් කරන්න උදාහරණයක් වශයෙන් කියනවා මේ රෑ වෙලා ගෙට ආපුවාම ටෝච් එක ගහන්න නැතුව යතුර දාලා දොර අරගෙන තමගේ කාමරයට අතකගා යන්නේ කියලා. ඉහිල් බලන්න හැප්පෙන්නේ නැති වෙන විදිහට Taman දන්නව මොනවද තියෙන්නේ කියලා ලයිට් එක දාන්න නැතුව නැත්නම් ලාම්පුව පත්තු කරන්න නැතුව කරන්නයි කියලා. නැත්තම් මේ කන්දක් යනකොට ටෝච් එක නැතුව යන්නේ කියලා. දැන් සර්පෙක්යි, දැන් කුඩලෙක් නැගී. එතකොට හිත පුදුම උනන්දුවකට එනවා. ඒතර සක්මන් කරනකොට පස්සෙන් පස්සට සක්මන් කරන්න කියනවා. පුළුවන් නම් තාප්පයක් උඩ. තාප්පයක් උඩ පස්සෙන් පස්සට සක්මන් කරන්න කියනවා. ඉතින් ඒකට තියෙන තියෙන පියවරකදී හිත ඊලන්දාරි වෙන්න වෙනවා. එහෙම නැතිව අර දන්නම ක්‍රමයට හැමදාම කරන්න ගියාම මොලේ සමහර කොටස් ටිකක් විතරයි වැඩ කරන අනිත් ඒවා වැඩ නොගැනීම නිසා මලකඩ කනවා. ඒ නිසා අර විවිධ ක්‍රමවලට මේක දාලා බලන්න කියනවා. ඒ දාලා බලනකොට මොලේ හැම පැත්තකම තියෙන පද්ධති වැඩ කරනකොට අරිට වැඩිය බොහොම සක්‍රීය පද්ධති රාශියක් අපිට ළඟ තියෙනවා. ඒ නිසා හැම වෙලාවෙදීම අපි අපේ හිත තියෙන පුරුද්දේ මිරිස් කත කැමතිකයි මිරිස් විතරමයි. ඌට වෙන જાතියක් මොනවා දුන්නත් රස ඒ යන අපි එක රට් එකක යන්නේ ජීවන රටාවක් හදාගෙන තියෙනවා. ඒ එකමයි දුවන්නේ මුළු සුමානෙම. ඒ වෙනුවට ඒක සම්පූර්ණ අනිත් පැත්ත හරවන්න කියනවා. අරවල මොකද වෙන්නේ කියලා බලන්නේ ඒ මනුස්සයාට ඊට පස්සේ අනතුරක් කියලා දෙයක් නැහැ. මොකද නිතරම කරන්නේ හැම දේවල් මේ නూరుටනේ. ඒක නාකින වෙ ඉන්න කරන දින ක්‍රමය කියලා කියනවා. නාකි වෙන්න ඕනේ නම් පතෝලම කකා ඉන්න එකයි දෙන්නේ. හැමදාම පතෝලයි බතු පතෝලයි බතු වෙන මොනවාරි දකින්න කොටත් කරප්පක්. නමුත් අපි මොලේ ওই හිතන තරම් මේ මෙහෙම කටු වෙන්න හදප එකක් නෙවෙයි මේක හැමදාම සෙල්ලක්කාරකම් වලට ආසයි. ඒ නිසා හැම කරන්න පුළුවන් හැම සෙල්ලමක්ම කරන්න. හැබැයි වැරදුනොත් මේකයි කරන්න කියලා දැනගන්න. සම්පූර්ණ නන්නත්තරයක් නෙවෙයි. මේ වැරදුනොත් මම මෙතන ආයෙ පටන් ගන්න දන්නවයි කියලා ඒ ඔය වගේ සෙල්ලම් කරනවා. ඔච්චක නැතුව යන්නේ එකයි තියෙන්නේ. මැරේ ඉතින් සර්පෙක් පාගයි සර්පෙක් මට හරි ආසාවක් තියෙන මේ සර්පයා පාගලා කන හැටි බලන්න ඉන්න බලන්න. ඊට පස්සේ හරි බයක් හිතෙනවා අයියෝ අපරාධය අනමනේ. නෑ හොඳටම පෑගෙනවක් දන්නවා අලපිත්තක් පෑගෙනවා. ඒක ගහනවා. ඒකට ලේ විස නගිනවා. පපුවට යනවා, මැටලා යනවා. ඒක චිත්‍රපටි වල දකින්න වගේ කරන්න පුළුවන් වෙනවා. එතකොට ඔය මේ උනාට පස්සේ තියෙන තක්කු මුක්කු නැති වෙලා යනවා. ඉෂාත බඳගෙන අඬන්න දෙයක් නැහැ. අපි හිතුවක්කාරකම් කරනකොට අතපය හැප්පෙනවා, පය පැකිල්ල වැටෙනවා ගණනක් නැහැ. මේ අපිට වෙලා තියෙන අල්ලමු ගෙදර මියා පය පැකිල්ල වැටුණත් අපිට ප්‍රෙෂර් නැගිනවා. කාට ලෙඩ වෙච්ච ගමන් පුදුමාකාර කුලප්පුවක් මේ කාට කාටක් තියෙනවා. වට කරගෙන ග්ලූකෝස් අරගෙන ඒ පමන් හලන්නේ යයි. අනේ ගිහලා ඕගොල්ලන්ගේ වැඩක් බලගන්න මිනිහෙකුට ලෙඩ වෙන්නයි කියන්නේ නැද්ද? ඕන මනසකට ඕන වෙලාවක ලෙඩ වෙන්න පුළුවන්. මේකේම නෑ මේක වට කරගෙන හුළඟක්වත් අදින්න නැති වෙන්න හදන්නවා. මම නම් කියන්නේ මට අසන්න වෙච්චලා මට එක එක පේන්නේ නැතනකට ඉන්නවනම් මම ඒ තරමට කැමතියි. මොකෙක්වත් ඕනේ නෑ. යුතුයකමක් තියෙනවා. ඉතින් කිහිල්ල බලන්න උණු වතුර ඇල්ල තුරවද කියලා. ඒ නමතර ඒ සුදුහාමුදුරුවෝ ඉන්නකොට කියනවා අහේ කුටියේ ජර්මනියේ ඉන්නකොට ඒ ස්වාමීන් වහන්සේට ලෙඩ වෙච්චාම කවුරක්වත් නැතිලු. මෙහෙම නැතුළු කොයි වෙලාවෙත් දොරට තට්ටු කරලා ඇවිල්ලා බනවලු. යනකොට දොරල්ලා යනවලු මදුරු වෙනවලු ගෙට. එන්නේ නැත්තම් හොඳයිලු. එන්නේ නැති වෙච්චාම අනික සංඝයා හරි නිකන් මොකද වගේ ඉතින් අපේ ආම්සු කෙනෙක් ළඩ වෙලා බලන්න යන්නේ කියලා. ඒ සාචි කියනවා මට සෞර්ධකම තේරෙනවලු. එනකොට කොච්චර කරොත් මට එකයි කියන්න තියෙන්නේ මට ළඩ වෙච්චාම මට ඕන් ටික කරගන්න දෙන්න. ඒ නිසා අපි යුනිවර්සිටි එකේ ඉන්නකොට කියන්නේ සෙනඟක් එක්ක ඉන්නකොට වහවත් කන්න බෑ. ඒකත් ඉල්ලන කනවා. දැන් තනි වෙනකොට තමයි නෝන වහකෑ හැකි. බුදුජානක කියනවා මට අයස වේවා. මට යසස එපා. යසස කියන්නේ මේ සෙනග සම්පත්තිය. මට අයස වේවා. මොකද මට තනියම මගේ පරිශ්‍රෙන් ටික කරගන්න ඕන. ඒ නිසා හැම වෙලාවෙම පොඩි එකෙක් වගේ. දැන් පොඩි එකක් කුරුමිනිය දැක්කත් කටේ දා ගන්නවා. ඉටිපන්දමක් දැක්කක් කටේ දා ගන්නවා. ගාල් අඟුරු කැලක් දැක්කක් කටේ දා. දැන් ඉන්න එකෙක් පොඩි එකෙක් කුරුමිනියෙක් එහෙම කනවා දැක්කොත් එහෙම අම්මා ගෙනියන්න යනවා ඉස්පිරිතාලේ. අර ඇමරිකාවේ <laughs> ඉංගලන්තේ ගියාට පස්සේ ඒ ඒ ඒක ඉස්සරහ මේ සක්මන් කරන්න ඉඩ නැහැ. ගෙවල් දෙකක් තිබුණේ. ඒ මහත්තයෙක් ගිය මහත්තයා කිව්වා ඉස්සරහ පාර්කෙක ඇවිදින්න යන්න කියලා. ඒකේ තියෙන පොඩි පොඩි පෙට්ටි වගේක් ගහලා රතු පාට මොනවද කියලා දන්නවද කියලා. මම කව දන්නේ නැහැ. බල්ලෝ කැත කරපුවාම අවුල්ලා ඒකට දාන්න ඕනේ. බල්ලෝ ගියන කට්ටිය. ඉතින් ඒගොල්ලෝ පොලිතින් මල්ලක් අතේ දාගෙන යන්නේ. ඒක අරගෙන දන්නෝ නැත්නම් දඩ ගන්න. ඉතින් ඊට පස්සේ ඉතින් මම එදා තමයි දැක්කේ. අපි පැත්තේ බලන්න බෑග් ගෙල්ලන්න ඕන විදියට. මොකද උහුන් ඩෝගේ ගානක් නෑ. අපිට ගානකුත් නෑ. ඉන්දියාවට ගියා නම් කෝකා වල්හද කෝකා මිනිහද කියලා හොයන්න බෑ. හැම තැනම කක්කුසිය. ඉතින් ඒක මම එන ඕන මහත්තයට කිව්වා. මහත්තයත් එක ගියේ නෝන මහත්තයට. එන ඕන මහත්තයා දොස්තර කෙනෙක්. එයා කියන එක දවසක් ටෙලිෆෝන් එකක් කෝල් එකක් ආවලු එයාට සුද්ධියගෙන් අනේ මම කඩේට යන වෙලාවේ බල්ලයි බබයි කියලා ගියා. එනකොට බල්ලා කක්ක කරලා බල්ලා කක්ක කරලා බබා කාලා. දැන් මොකද කරන්නේ? මං කෝ උනොතට පොට්ට කියලා තියා ඕකේ. පොඩි කාට උගේ එකක් අවුනත් බල්ලා එකක් අවුනත් මොකුත් නැහැ රස්නේ රහුනොත් දාගත්ත කටේ දාගත්තා. ඉතින් අම්මටත් තමයි දොස්තරටත් තමයි. අපි පැත්තේ අපි පොඩි අපේ අම්මලා කියන්නේ පොඩි කාරේ කක්ක කෑවේ නැත්නම් බුලත් පිට රතු පාට වෙන්නේ නැහැ කියනවා ලොකු ඉච්චා. බුලත් පිට බුලත් කාපුවා කට රතු වෙන්නේ නැතිලු කක්ක කෑවේ නැත්නම්. ඒ නිසා ඔය සාමාන්‍ය කක්ක කෙරුවට ලීසිය හොදන්නේ අපේ ගෙදර. ඔය ටිකක් වෙලා තියෙන්න අරින උඩ. දැන් ඒව නෙවෙයි ඒක බලාගෙන ඉන්නකොටත් බෑ අම්මට ඒක හරි හදිසි. ඉතින් ඌට අයිතියක් නැහැ. ඌට අයිතියක් නැහැ ඌගේ කක්කත් එක්ක ඉන්න. ඌට අයිතියක් නැහැ ඌගේ චූත් එක්ක ඉන්න. මේ මේ ජීවිතේ ජීවත් කරවන්න පොඩ්ඩක් ඔය ඔක්කොමලා හිතන්නේ මේක හරියට මේ පිස්සානම් අතාද්දමයි අතාද්දමයි අතාද්දමයි කියලා මේ කරන කරන දේවල් කරන්න කියලා. නියුරොබික්ස් කියලා කියන්නේ හැම දෙයක්ම අලුත් විදිහට කරන්න. ඒක යෝගාවචරයට තියෙන මේ අවස්ථාව. බුදුරජාණන් මේ පටිසල්ලාණය කියලා එකක් පෙන්ලා දීලා තියෙන්නේ. තනි වෙලා විවේක වෙන්නේ කියලා. ඒ හිතත් එක්ක කරන පරිශ්‍රණයේදී හැබැයි හිත වැරදුනොත් හදන්න හැටි දැනගන්න ඕනේ. ඒwidetilde මේක කරන්න ඕනේ. එතකොට මේ අතින් අල්ලනකොට මොනවා හරි අනිවාර්යයෙන් මතක තියාගන්න මේ අත. වැස්ස වහිනවද කියලා බලන්නේ අත දාලා. රස්නියද කියලා බලන්නේ අත. මේක නිකන් සෙන්සර් එකක් වගේ. අර කරපොත් උඩ තියෙන මේ ස්පර්ශක දෙක ওই දෙක වගේ තමයි. ඕනම දෙයක් අපිට බලලා හරියන්නේ නැත්නම් පොඩ්ඩක් අත ගාලා බලන්න. ඉතින් එතකොට අපි ඒකෙන් එන සංඥාව පොඩ්ඩක් නතරලා බැලුවොත් දැන් බල් මේක රතු පාට ඇඳලා තියෙනක ඇත්තට ඇඳපු එකක්ද ඇත්ත ඝණයක්ද කියලා බලන්න නම් ඉත ගන්න එපා. ඉතින් අත ගන්නකොට මේ සංඥාව ගන්න හැටි. දැන් ඇහෙන් දැක්කා. ඇහෙන් දකිනකොට සැකයක් මතුණා මේක ඇඳපු මේ ත්‍රිේක ඇඳපු රූපයක්ද නැත්නම් ත්‍රිමාන ඝන එකක්ද කියලා බලන්න අත ගන්න එපා. ඒ අත ගන්නකොට මේ අර ඇහෙන් ගත්ත සංඥාව අතේ යන ස්පර්ශයෙන් තහවුරු කරන හැටි, යෝජනා ඉස්තර කරන හැටි. ඔය ඒ දවස්වල ඉඳලා තියෙනවා සර්නලිස් මේ කියලා චිත්‍රකාරයෙක් ඔය මෙහිම ඇඳේ කැලණියේ පන්සලේ මැදලා තියෙන සර්නලිස් නුයි තවත් ඒ වගේම දක්ෂක මිනිස්සෙක්. ඉතින් ඒ සර්නලිස් හරි දුප්පත්ලු. ලෝකෙම ඉන්න හොඳම චිත්‍රකාරයා. ඉතින් අනිත් එක්කනා මට මතක නැහැ කවුද කියලා. ඉතින් අර මනුස්සයා කිව්වලු මේ මම උඹලා ගෙදෙට්ට එනවා කෑමක් හරි ගසලා තියෙනවා. අරමංශට එහෙම කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ මොකද ඉදා වෙලේ යහපු වෙන ජීවත් කරන්න ඉන්නේ. ඉතින් මනුස්සයා ගෙදර පුටු නැතිලු. මිනිහා බිත්තිය ඇඳලා තිබ්බලු පුටුවක් තියලා තියෙන විදිහට. ඈත ඉඳලා බලනකොට බැලී බැලමට පුටු තියනවලු ගේ පුරාම. ළඟට ඇවිල්ලා බලනකොට බිත්තිය ඇඳපු චිත්තයක් විතරද තියෙන්නේ. හැබැයි ඈත ඉඳලා බලනකොට ඒක ඇඳලා තිබුණ ඇඳිල්ල හැටියට මේ පුටුවක් තියනවා කියලා කියන්නේ. ඔය මන්ට ලොකු අපේ ලොකු තාච්චි මන්ට ඔය කිව්වේ. ඉතින් ළඟට ගිහිල්ලා අතගාලා බලනකම් කියන්න බෑ මේ පුටුවක් තියෙනවා. නමුත් ළඟටම ගිහිල්ලා අතගාලා බලනකොට ඒක ඇඳපු සිතුවමක් විතරයි. ඒක එහෙන් කරන්න බෑ ඊට පස්සේ ඒක අතෙන් තමයි කරන්නේ. අතගාලා බලන්න ඕන මෙතන පුටුවක් නැහැ චිත්‍රයක් තියෙන කියලා. ඉතින් මේ දෙක හැම වෙලාවෙම යෝජනා ස්ථිරත්වයෙන් තමයි අපි මේ සංඥා රාශිය ගොඩනගන්නේ. හැබැයි දෙකම බොරු. ඇහැට පේන්නේ මේ කණ්ණාඩියකට වෙන්නේ පිළිඹුවක් විතරයි. අතර දැනෙන්නේ ඒකේ සටහන සහ ආකාරය පමණයි. මේ දෙක එකතු වුණාම ඇසේ ලස්සන ත්‍රිමාණ රූපයක්ම වෙනවා. මේක ස්ත්‍රියාවක්, මේක පුරුෂයෙක්, අඩි දෙකක් දුරින්, තුනක් දුරින් ත්‍රිමාණයි ඔක්කොම ඊට පස්සේ හිතින් හදාගන්න පුංචි ලකුණු දෙකයි ගන්න. සමහරට තුන හතරක් ගන්නවා. අන්නේ ගන්න එකේ තියෙන බොල් බව අත ගෑවට පස්සේ හම්බෙන දේ කොච්චර පුංචි තොරතුරක්ද දෙන්නේ එකකින් අපි කොච්චර කන්දක් මවා ගන්නවද කියලා බැලුවොත් බුදුමයි මේ කාටුන් චිත්‍ර වලින් පොඩි ඉරිකැලෙජ් එකක් දාලා ඇඳලා පෙන්නනවා මේ ස්ත්‍රියාවක් මේ පුරුෂයෙක් කියලා ඇඳලා පෙන්නන අපි ඊටු ටික අපේ හිතෙන් දාගෙන අපි රස විඳිනවා. කාටුන් චිත්‍ර වල තියෙන පොඩි අවුට්ලයින් එක විතරයි පෙන්වන්නේ. ඊටු ටික අපි අතින් දාගන්නවා. ඒකට බලන චිත්‍රය මගේ වෙනවා. ඒ නිසා ඒ එදිනදා වැඩ කරනකොට හැම වෙලාවෙම බලන්න එකකින් ආවට අපිට සැකයි. අපි දෙකකින් ස්ථාවර කර ගන්නවා. හැබැයි බලන්න දෙකකින් ස්ථාවර කරත් ඉෂ්ටර සත්‍ය පදනමක නෙවෙයි මේ තොරතුරු ගොඩනගිලා තියෙන්නේ. නිකාං අටවන ලද තොරතුරු ටික. මේ තේනකොට පේනවා මේ අනුන්ගේ දෙයක් දිහා තමන් අත්දකින්න දේ පවා තමන්ගේ මනස මායා කරනවා. මම දැක්කා මම අද්දුටුවා ප්‍රත්‍යක්ෂයි කියලා. නමුත් ඒක දෙවෙනි සැරේ බැලුවොත් අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. තුන්වෙනි සැරේ බැලුවොත් අනිවාර්යයෙන්ම වෙනස් එකක්. ඒ වගේ තමයි ආනාපාන දිගේ දිගට බලාන බලාන යන්න 1 2 3 4 5 ආනාපාන 20ක් විතර බලනකොට මුල් බලපෙක නෙමෙයි හම්බ වෙන්නේ. එකම දිහා නැවත බලනකොට වෙනස්. ඒකයි භාවනාවදී අපි කරන්නේ. සකල ස්වාමීන් එතකොට මේ සංඥාව ඉතිරත්යක් අපිට දැනෙන්නේ. සංඥාව නෑ අපේ හිත ඒක ඉතිරත්යක් නැහැ. ඒක ඒක තමයි කියනවා නම් ඒක විචාරාත්මකයි. ඒකේ සත්‍යයක් ඇත්තේ නැහැ. එනිසානේ ඔය ඒ කියන්නේ අපි දෙකකින් තුනකින් මේක නිට්ටය කරගන්න හදන්නේ. අනිත්‍යයි. ඇත්ත වශයෙන් මේක අනිත්‍යයි. අපි අරකෙමුත් බලලා මේකෙමුත් තතගාලා කොහොමද මේක නිට්ටය කරගන්න හැදුවට ඔය ඉඳුරන්න බෑ අනිත්‍ය දේ නිට්ටය කරන්න. ඒ නිසා බුදුරජාණන් කියන ඔබ නිට්ටය කරන්න උත්සාහ කරලා බලපන්. නිට්ටය කියලා හිතාන හොයලා බලපන්. මල් වුණා උඹ මොපච වෙනවා. මොකද? නෑ සොයා බලන්න නැති වුණොත් අපි හිතලුවකින්ද ප්‍රත්‍යක්ෂයකින්ද මේක අවබෝධ කරේ කියලා කියන්න බෑනේ. ඒ නිසා තීසි රිසර්ච් එක කරන ගමන් අපි හයිපොතීසිස් එකක් දාන. ඒක නල් හයිපොතීසිස්. ඒකලෙක ඩිස්ප්‍රූව් කරනවා. මෙහෙම එකක් තියෙනවා කියලා හයිපොතයිස් කරනවා. ඉගෙන උපකල්පනය කරනවා. ඊට පස්සේ උපකල්පනේ බොරු කරනවා. ඒ බොරු කිරීම නිසා පරිශීණය කරනවා. බොරු 95ක් බොරු කරුවාට පස්සේ ඒක බොරු කරේ හිතලා නෙමෙයි. පරිශන කරලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ මේක තියනවා කියන හැඟීමෙම තහවුරු කරන්න. තහවුරු කරන්න දන්න සාක්ෂි ගන්න. නඩුව පරාදයි. ඔය මයික් එක වැඩ කරන්නේ අවසර ස්වාමීන් වහන්සේ අபிසංකරෝති කියන්නේ ඒ ක්‍රමයේද ස්වාමීන් වහන්සේ අபிසංකරති කියලා කියන්නේ සංස්කරණය කරනවා කියන එක. සකස් කරනවා අපිට. අම්බින ස්වරූපෙට ආරයින හැන්දාවේ යනකොට ආරයිනේ තියෙනවා ලනු කෑල්ලක් වගේ. ඒ සර්පේද දන්නේ නැහැ, මුලද්ද දන්නේ නැහැ, මොකද්ද දන්නේ නැහැ. ඉතින් ඒකකොට හිත මේකේ දින අනිශ්චිත භාවය නිසා එක්කෝ බයමනුස්සය දුවන යන්නේ. හොයන මනුස්සය ළඟට ගිහිල්ලා බැලුවොත් ඒකේ ලණුවක් හෝ මුලක් හරි මොකුත් නැහැ මේ නලියන ගතියක් තියෙනවා. තව ළඟ වෙලා බලනකොට කූඹියක් පස්සේ කූඹියක් යනවා. ඉතින් එතෙන් ළඟට ගිහිල්ලා බලනකොට මෙහෙම ඉරක්වත් කෝටුවක්වත් මොකක්වත් නැහැ. එතෙන් තියෙන කූඹියා පස්සේ කූඹියා යනවා. ළඟට ගිහිල්ලා බලනකොට ඒක හොඳට විශ්වාසයි. නමුත් ඈතිල්ල බලනකොට වෙන්නේ කෝටු කැල්ලක් වගේ, ලණුවක් වගේ, සර්පෙක් වගේ. ඒ අර දර්ශනය දුර ඉඳලා බැලුවොත් ආවට ගියාට බැලුවොත් වෙන එකක්. ලඟ වෙලා බැලුවොත් තව එකක්. තවත් ලඟ වෙලා බැලුවොත් තව එකක්. ඉතින් අපි මේ අර දුර ඉඳලා බලනකොට තව කෙනෙකුට කියන යන්න එපා එපාරේ සර්පෙක් ඉන්නවා කියලා. ඒ මනුස්සයා කිව්වොත් මම බල්ලයින කියලා යන්න එපා කිව්වට අහන්න නැහැ නෙමෙයි හිතුවක් කාර්කල උතන සර්පෙක් කියලා. ඊට නෑ ආච්චි සර්පෙක් නෙමෙයි මේ මෙතන මේ ලනු මේ මේ කූඹිය කියලා අර ආච්චි කොල්ලටත් ගහනවා. ආච්චි කියන්නේ මේ මං කියන දේ අහලා කරබන් ඉඳපන් දැන් හැදෙන කොල්ලෝ හිතුවක් කාර්යය කිව්වට අහන්නේ නැහැ. ඒක ඇත්තට කොල්ලා ගිහිල්ලා බලන කොල්ලන්ට පේන්නේ කූඹි ටික. ඊට පස්සේ ඒක ඒක සර්පෙක් බවට පත් කරන්නේ ඉතින් ආච්චි දඟලනවා ඊට පස්සේ. මේ වගේ අපි බොරුවක් ඇත්ත කියලා හිතාගෙන තව කෙනෙකුට කිව්වට පස්සේ ඒ මනුස්සයා ඒක බෑ කිව්වොත් නෑ කිව්වොත් ඉතින් අපි ඒක මට කරපු නිග්‍රහයක් වශයෙන් ගන්න අරක ඇත්තකරනද බුදුමාකාර ගහපා දීමක් වෙනවා ඇත්තටම පරීක්ෂා කරලා නෙමෙයි කියලා තියෙනවා. පරීක්ෂා කරා නම් කියන්න දෙයක්වත් නැති. ඒ මනුස්සයාට කිරි පරීක්ෂා කරද්ද හැකිනේ. ආයි කායිවත් අහන්න ඕනේ පේන්නේ. බොරුව වුණොත් තමයි ගහපාදීම වැඩි. ඒ අසත්‍ය වෙන්න වෙන්න ගහපාදීම වැඩි. අසත්‍ය වෙන්න තෝතෝ වරපල කියාගෙන රණ්ඩු සරුවල් ඔක්කොම තියෙන්නේ. සත්‍ය අසත්‍ය තීන්දුව නැති එක. සත්‍ය නම් ඒක. ඒ මනස දන්නවා. කවුරුත් උනේ නඩුකාරයෙක් දෙන්න ගියත්, නීතිඥයා ගියත්, චෝදනාකාරයෙක් ගියත් ඒක තියෙනවානේ. ආයකට ගහපා දෙන්න ඕනේ. ඒක නිසා අපි අපි නිතරම බොරුව එක බොරුවක් වහන්න බොරු 1000ක් කියනවා කියලා කතාවක් තියෙනවා. මේටි වැරදිලා බොරුවක් කිව්වොත් මගේ සත්තර ගැලපෙන්නේ නැති නිසා ඒක ඇත්තක් කරලා බෙන්නට තව බොරු 1000ක් කියනවා. යෝගාවචරය සමා වෙන්න මම අතින් කියුනේ බොරුවක් කියලා එතන මේක පිළියම් කරනවා. ඒ නිසා අපි මේ ඉන්දිය ගෝචරව ගන්න දැනුම ලෝකායත දැනුම කවම කවදාකවත් සුභසිද්ධිය පිණිස නැහැ. අවසාන වශයෙන් දුකක් ගෙදෙන්නේ. කවදා හෝ අපිට ඒ බව හෝ තේරෙන ප්‍රත්‍යක්ෂ කරපු දවස තමයි මේ ප්‍රත්‍යක්ෂය සඳහා බාහිරේ මොකක්වත් හොයල වැඩක් නැහැ. ඇතුළතට යන්න ඕන. නමුත් හිත ඇතුළතට යන්න කැමති නැහැ. යකමැතිම කොයි වෙලාවෙත් අනුන්ගේ දේවල් බාහිරේ හොයවා ඉන්න. ඒ නිසා යෝගාවචරය වගේ දෙයකට සටන් යුද ප්‍රකාශ කරලා නැහැ. මම කොහොම හරි අකමැති වුණත් නීරස වුණත්, නිදිමත වුණත් මේකේ සත්‍ය හොයනවා කියලා අරිඹුවක් හරි කමන්නේ, අවුන්සයක් හරි කමන්නේ ප්‍රත්‍යක්ෂ කරන්න උත්සාහ කරනවා. මේක හරි අමාරුයි මොකද හේතුව කල්ප කෝටි ගණක් අපේ හිත අනුන් කියන දේ අහලා අදාහගෙන බාහිර දේවල් හොයලා නාස්ති වෙලා තියෙනවා. ඉතින් හිත අපව අරව ගන්නවයි කියනකොට ඒක ලේසි වැඩක් නෙවෙයි. ප්‍රත්‍යක්ෂේ තිබ්බත් ඇත්ත දකින්න හිතට ඕනකමකුත් නැහැ. ඊට වැඩිය හොඳයි කවුරු හරි නොමිලේ දෙන්න බොරුව. උලියට ගන්න බොරුව ඊට වැඩිය හොඳයි තමන් හොයාගන්න සත්‍යයට වඩා. තීසන ගොඩක් ඒ බව දැනගත්තත් නැවත නැවත දහස්වර කිරීමෙන් තමයි අපිට ඒකේ මේ තියෙන මායාකාරී බව, ෂටගතිය, වංචනික ගතිය තේරුම් ගන්නේ. ඉතින් තේරුම් ගන්නකොට කාටවත් දොස් කියන දෙයක් නැහැ. ඉතින් තමනුත් තමන්ටින් වෙන තමන් කරන දේනේ. අපිට හිතනවා මේ අනික් මිනිස්සු බොරු කරනවා, අනික් මිනිස්සු චාටු කරනවා කියලා නෑ. ඉතින් යා කට්ටියත් ඉඳුරන් ඇසුරු කරගෙන යන්නේ. ඉඳුරන් අදාහගෙන යන්නේ අන්ධ પરම්පරාවක් තියෙන. අන්ධ પરම්පරාවක් තියෙන. අවසරයි ස්වාමීන් වහන්සේ. මේක ප්‍රශ්නයකට වැඩියම පැහැදිලි කර ගැනීමක් තමයි ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ. වහන්සේගේ වැඩමුළුවට මීට කලින් දිනක පැමිණියාම මම දැන් මෙතන කියන කමඨහන යටතේ තමයි අපි පුහුණුව ලැබුවේ. ඉතින් මේකේ ගැඹුරුකම මේ හැමෝම අත්විඳලා තියෙනවා. ඒක පුදුමාකාර ගැඹුරක් තියෙන්නේ. ඉතින් මම මුහුදක් ගාවට අරන් ගිහිල්ලා දැන් මුහුද පෙන්නලා මෙන්න කියලා වගේ පෙන්නලා දැන් මේකේ මුහුද පාගපු අය දන්නවා රැල්ලේ හැටි, ඉතින් යටට ගිය අය දන්නවා මේකේ වෙරළ. මේ වගේ මේ මහා අගාධයකට යනකල් මේක මම දැන් මෙතන ඉඳලා බලන්න පුළුවන් බව ඒකේ ගැඹුර තේරෙනවා. ගැටලුව මේකයි ස්වාමීන් වහන්සේ වහන්සේ මේ වගේ වැඩමුළුවකදී දේශනා කළා මේ මේ වගේ වැඩමුළුවකට සහභාගී වෙලා ඔය යන අය ඒ කුසලයේ කළුවොත් මෙන්න මේ එහා පැත්තේ තියෙන කන්ද තරම් විශාල මහා කුසලයක් මේ රැස් වෙනවා කියලා ඉල්ලා හිටන් මේක තුලදී. ඉතින් මේක තමයි ගැටලුව උනේ. මම බැලුවා අපි යම් කිසි දානයක් දුන්නොත් මේ කුසලයක් රැස් වෙන්නේ. ඒකනේ අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම බැලුවා කොහෙන්ද අපි දානයක් දුන්නේ මේ පොඩි දෙයක් අරගෙන අනුන් හදපු තැනක ඉඳලා අනුන්ගේ දානයක් වළඳලා කාලා මේ කොහොම සුළු සන්තෝෂමක් තිබුණොත් දීලා ඉල්ලා පරිත්‍යාගයක් කරලා යනවා. ඉතින් මෙච්චර ලොකු දෙයක් කොහොමද වෙන්නේ කියලා කල්පනා කරලා බැලුවම මේ දැන් අපි අපේ තියෙන යම් කිසි ලොකු හෝ කුඩා වස්තුවක් අපි තියලා එනවනේ ඒක දන් දුන්නද කියලා ඉල්ලෙන ඒකත් කල්පනා වෙනවා දැන් අපි සාදවලටත් යනවා මේවා තියලා මේ ගෙදල් වල තියෙන ඉඩ කඩපු දේවල් මොකවත් මතක නැහැ ඒ වගේම අපි වන්දනා ගමන් යනවා එච්චෙන්ද මෙතෙන්දි මෙහෙම වෙන්නේ කොහොමද කියන මේ කල්පනා කරනකොට ඇත්තෙන්ම තේරුණා මේ මම දැන් මෙතන කියන දේ යෝගියෙක් බහින්න කිසිම යෝගියෙකුට බෑ තමන්ගේ ඇහැ දන් දෙන්නේ නැතුව තමන්ගේ කන දන් දෙන්නේ නැතුව මේ පංචේන්ද්‍රියන්ම දන් දෙන්නේ නැතුව මෙතෙන්ට බහින්න බෑ මේකද මහා දාණය මේකද මහා දාණය කියන එක තමයි මට වැහැඟුනේ මේක තමයි මහාම දාණය ඒ වගේම මේ දැන් මේ මෙතෙන්දී අපේ මේ අග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අපි ශණයක් පාසා මේ බොහෝම කෙටි කාය තත්පරයකින් ලක්ෂ කෝටි වාරයකදී ඇති වෙලා නැති වෙනවා නම් අපි මේ ඒක භවවීමක් නම් මේ අනන්ත භවයක් අපි මේ දින කීපය තුල ගත කරලා තියෙනවනේ. ඒ ගත කිරීම තුල මහා කුසලයක් වෙලා තියෙනව නේද? මම දැන් මෙතන ඉන්නකොට අර මේ පංචේන්ද්‍රයන් දන් දීම තුලින් විතරයි මේකට බහින්න පුළුවන් කිසිම జగතෙකුට මං හිතන්නේ නැහැ ඒවත් එක්ක ඉඳගෙන මම දැන් මෙතන කියන දැනට බහින්න පුළුවන් කියලා. ඉතින් එතෙන්දී මේ මේක නේද දාණය මේ මෙතෙන්දී මේ දාණය තුලම මහා කුසල වේ. සීලයක පිළිටනවා නේද අපි මහා අදි සීලයක පිළිටනවා නේද කියන හැඟීම ආව මේ ගැන පැහැදිලි කර ගැනීම තමයි උවහන්සේ ඉන්නේ. මොන පැහැදිලි කරන්නේ ඉතින් ඔයා? ඔච්චර තමයි මට ඥාන දෙන්නේ. එසේ. කාටරේක පැහැදිලි නැති කවුරු හරි ඉන්නවද ඔය කියපු ටික? ඔච්චර තමයි. පැහිකම් අතාරපු ගමන් පැහෙන්න හදන සීන් එක නිකන් ඔය බබෙක් වෙන්න ගියා ඔක්කොම සිද්ධ වෙන්න තියෙන දේ සිද්ධ වෙනවා. පොඩි එකෙක් ඉපදෙච්චාම ගෙදර මේ කොල්ලන්න තමයි කියන වසවර්තියයි කියන නම අහලා තියෙනවා. මේකම වසවර්තිය කියලා හුරතලයට කියන්නේ. ඒ කියන්නේ ඌට පුළුවන්කම තියෙනවා අම්මගේ බුදලේ, අප්පගේ බුදලේ, සීයාගේ බුදලේ සේරම වශයෙන් පවත්තන්න. ඒ පොඩි ඉපදිච්ච කාට කතා කරන්නත් බෑ මොනවත් බෑ. ඒකට අම්මයි තාත්තයි දෙන්නම අතර ගන්න පුළුවන්. අම්මගේ තාත්තයි බුදලේ අම්මගේ තාත්තගේ ඔක්කොම වශේ පවත්වන්න පුළුවන් මොනවත් බැරි කාට. උඩ මොකක්වත් බැන්නේ අර මිනිස්සු ඔක්කොම ඕන දෙයක් කැප කරලා මේ පොඩි කාට පොඩි සතුටු පිණිස කටයුතු කරනවා. අර උකනේ පොඩ්ඩක් වැරදි දේවල් චරෑස් ගාලා අඬනවා. එච්චරයි. ඒතර සියල්ල ලැබෙන නිසා ඔක්කොම වශේ පවත්වන්න. ඒ නිසා අපේ හිතටත් අර උපදිච්ච වෙලාව වගේම ලදරු හිතක් ඇති කරගත්ත ගමන් මුළු ලෝකෙම වශයෙන් පාත් ගන්නවා. අපි පැහිකම් කරලා කරන්න ගිය ගමන් හය හතර තේරිච්ච ගමන් ඌට වසවත්තිකක් නැහැ. ඊටසේ ගහනවා ඌට හොඳට රිදෙන්න ගන්නවා. හය හතර දෙනකන් කොයි කොහාට ගහන්න ගහන්න තැන නැහැ. ඌ ඉල්ලන ඕන දෙයක් දෙන නිසා හිත ගෙනියන්න gedet. හිත ගෙනියන්න ඒ උපත්ති වෙලාවට. ඕන වෙලාවක ගෙනියන්න පුළුවන් ගෙනිච්ච ගමන් මුළු ලෝකෙම Tamange වශයේ තියෙන. එතකොට හැකියාවක් නැහැ වගේ පේනවා. නමුත් මුළු දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ මේ ආර්යයන් වහන්සේලාගේ සියල්ලගේම අවධානය එතෙන්ට එනවා. මේ ඍතු ගුණ වල අවධානය පවයනවා. චිත්ත නියාම, කම්ම නියාම, බීජ නියාම උතුර සේරම අවධානය මේ මම දැන් මෙතන තියෙන හිතේ. ඒක මහා ප්‍රතාපවත් අවස්ථාවක්. හැබැයි පේන්න තියෙන්නේ ඒක නිකන් කොර වෙච්ච මොනවාක් කරගන්න බැරි එකක්. ඒනවා මම දන්නේ වසවත්තියේ. නිකම්ම වසවත්තියෙක් කියලා කියන්නේ මේ මේ gedara gedara ඉපදිච්ච පොඩි හුරතල් කොල්ලට. ඒ වසවත්තියෙක් තමයි මම දැන් මෙතන කියන හිත. ඕනම දෙයක් වශයෙන් පවත් ගන්න පුළුවන්. ඔය බුදුජානනාථේ ළඟට ඇවිල්ලා තන්නරති රංගා නටන වෙලාවේදී බුදුන්සේ මම දැන් මෙතන ඉච්චරයි. ඇස් දෙක අරලවත් බැලුවේ නෑ. කව කවුරු කවුරු නටන්නද මොන ගයන්නද මොන වයන්නද? කුමන නටුම් කෙලි කවට සිනාදා බලන්න කෙනෙක් නැහැ. ඩිංගිත්තක් හරි අරලා බැලුවනම් අන්නහරිදී හරි රතිරදී හරි රංගාදී හරි බැලුවනම් එහෙනම් රාහුල කුමාරයා වගේ තව කුමාරෙක් හම්බ වෙලා දිග પરම්පරාවක් යනවා ශාක්‍ය වංශෙට මම දැන් මෙතන මොකක්වත් නැහැ උන බුදු කෙනෙක් ඉපදුනා අරකලා ආවේ කොහොමද තාත්තලා වැරදිලා ගියා අපි දෙන්නම් වැඩේ කියාගෙන යා ගන්න රති රංගා නිසා එක දෙයයි තියෙන්නේ මොනම දෙයකට ප්‍රතික්‍රියා කරන්න නැති හිත. ඒ ඉතින් කුසල් කියන නමෙන් කියන්න පුළුවන්. මොන දේ හරි කියන්න පුළුවන් අපිට පේන එක නෝන්ජල්කමක් වගේ ඒක තමයි අපේ තියෙන කාලකන්නිකම. ඒක තමයි අපේ තියෙන මේ පෘ탁ජනකම. අපි තමයි අපේ තියෙන පාහර ගතිය. ඒ නිසා අපි මොනවා හරි සෙල්ලම් පාන්න හදනවා. මේ හැඩ මොනවද වැඩ පෙන්වන්න හදනවා. මොනම වැඩ පෙන්වන කෙනෙකුට කාගවත් අවධානය උපනුකම්පාව ලබා ගන්න බෑ. නැති බැරිකම තියෙන කෙනාට හැම කෙනාගේම අවධානය යොමු නැත් පෙර කියන්නේ මව හැපෑම නෙවෙයි. ඒ ලදරු මනසට ගියා නම් කරයි. ඒක මම පුදුම මේ ලෝක සම්මත දැනුමට වැඩිය වෙනස් එකක්. ඕනම කෙනෙක්ගේ අවධානය ගන්න පුළුවන්. ඕනම කෙනෙක්ගේ අනුකම්පාව ගන්න පුළුවන්. ඕන දැනුමක් එනවා. හැම තැනම කැමැති ඒ වගේ කරදර නොකර නිකන් ඉන්න තැනකට ඒ ඒ වස්තු රැස් වෙනවා. දැනුමද ඕනම දෙයක් රැස් වෙනවා. හොයන්න කියලා ගමන් ඉල්ලන්න කිය ගමන් ඒක නිකන් මහා පහත් සටනක් බවටපත් වෙනවා. ඒ නිසා ලොකුසාන් චින්න කාලේ කිව්වේ මොන හරි ඉල්ලීමක් කියන්නේ ඇඬීමක්. ඒ නිසා මිනිස්සු අඬවන්න එපා. කවුරු හරි මොන හරි ඉල්ලුවා නම් උඩරිම දීලා දාපන්. ඒ වගේම කවදාකවත් ඉල්ලීමක් කරන්නත් එපා. කවම දාකවත් ඉල්ලන්න එපා. තියෙන දේ යපෙන්න බලපන්. අඬන්න එපා. අඬවන්නත් එපා. එමෙන්න ගියාම ඇත්තටම අපිට ඔක්කොම මොනවයින් අඩුවක් තියෙනවා. මදි කියලා හිතනොත් ඇති දෙයක්වත් නැහැ. ගොඩාක් දේවල් ලබන්න තියෙනවා. නමුත් මේ ලද්ද දෙයින් සතුට වෙන පැත්තට ගත්තොත් බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙනවා, අනුස්සාරණ භාවයක් ලැබිලා තියෙනවා, ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා, කල්යාණ මිත්‍රාස ලැබිලා තියෙනවා, ධර්ම ශ්‍රවණය ලැබිලා තියෙනවා. ඕනනම් පැවිදෙන්න පුළුවන්. ඒතිෙදිත් අපි අරක නැහැ මේක නැහැ කියනවනම් මේ සම්පත්තිය හත ගැන කොච්චර තුච්ච කරලා කතා කරනවද කියලා බලන්න. අවසරයි සොයනන්ස ඔබ වහන්සේගේ මේ මේ වැඩ බ්ලොගකට සහභාගීලා ඉන්නකොට ඔබ වහන්සේගෙන් දෙතුන් පාරක් වගේ මේ කියවන අදහසක් ඒක අපි මේ සතිය සතිමත් වෙලා ඉන්න හැම වෙලෙම අපි network එකකට සම්බන්ධ වෙනවා කියලා. ඈ network එකකට සම්බන්ධ වෙනවා කියලා කියන්නේ ඒක ඔබ වහන්සේ උනාට මේ මම මං ඉන්න අවස්ථාවක ඒක එතනින් එහාට විස්තර කරේ නෑ. ඒක පැහැදිලි කරලා දෙන්න සයනස කියන්නේ තව සතියෙන් ඉන්න අයත් එක්ක සම්බන්ධ වෙනවා වගේ අදහසක් තමයි මට ඒකෙන් තේරුණේ. අපි බුදු හිතට සම්බන්ධ වෙනවා. මම දැන් මෙතන ඉන්නේ හැම වෙලාවෙම නිවන් ලැබුව ආර්යයන් වහන්සේලත් එක්ක තමයි ජීවිත ගත වෙන්නේ. ඔක්කොම වැඩ යන්නේ ආර්ය විවහාරේ. යම් කිසි කෙනෙක් ඒ මම දැන් මෙතන ඉනවා නම් ඒ ඔක්කොගේම හිත එකයි. මම දැන් මෙතන හිත නැති හැම වෙලාවෙම අපේ ගෑනුකම, පිරිමිකම, අරාසාව, මේ ආසාව, එලෙති රණ්ඩු සරුවල් ගැටුම් ඔක්කොම තියෙන්නේ මම දැන් මෙතන හිත පන්නවොත් තමයි. මම දැන් මෙතන හිතේ අපි ඔක්කොගෙම හිත ඒ වෙලාවේ හිත තියෙන ඔක්කොම අපි කියනක බුදු හිත කියලා big game mind කියලා ලියනවා mind කියලකොට ලොකු capital M අකුරු දාලා ලියනවා එකට big game mind එක ඒකට යන්න පුළුවන් ඕන වෙලාව. ඒ වෙලාවට ගියාම අපි සම්පූර්ණ ධර්ම ආරක්ෂාවේ ඉන්නේ. ඒක ඒ දෙවියන්ගේ ප්‍රඥාවේ ඕන කෙනෙක්ගේ ආරසාව ලැබෙන ඔක්කොටම වැඩි ධර්ම ආරක්ෂාව ලැබෙනවා. නොසැලෙන මනසක් තියෙන. වගේ මේක මේ මහමෙරු පර්වතට දෙයක් ලොකුයි. ඒ කියන්නේ සවනස අර පරම විඥානයක් ගැන ඒ කියන අදහස එක්ක ඕන එක ඕන බ්‍රහ්මන් කියන්නේ නැත්නම් ਸਰබලධාරි දෙවියන් වහන්සේ කියන්නේ ඒ නැත්නම් පරම විඥානය කියන මොන නම දැම්මත් නමින් ওই මේ தත්තර කෙලසීමක් වෙන්නේ නැහැ මේ தත්තර ආඩම්බරයක් වෙන්නේ නැහැ අපේ අපේ තියෙන පාහරකම තමයි මොකෙකට හරි නමක් දාන එක බුදුහාමර කියන මේ ලෝකේ නමකින් කෙලසිච්ච නැති මොකක්වත් නැහැ කියන මනුස්සයෙක් ඒක හිතට මොකදෝ වගේ ඒකට නමක් දැම්මේ නැත්තම් ඉස්කෝලේ යන කාලේ ওই අම්මා දීපුනම හරියන්නේ අපි එක එකට එක එක නන්වනන් දාගන්න. ඊට පස්සේ ඒක හොඳට මතකෙ තිනවා අම්මා තාත්තා දීපු නමට වැඩි. ඉතින් අපිට අපිට මේ දේ තිබුණට වැඩන්නේ නම දන්නේ නැත්තම්. දැන් මම පිටට ගියාම හරියට පිටට කැම දෙනවා. මම කියන කරුණාකර නම කියලා දෙන්න මේක දැන් ගිහිල්ලා මට ලංකාව කියලා මොනවා කියන්නේ. කොස් නෙවෙයි කියයි. කොහිල නෙවෙයි කියයි. ඊට වැඩි කීයකිනෝ පරාටා වගේ මොකක් හරි නමක් කිව්වම මට හොඳට මතකෙන්නේ මම කියනවා මම රට ගිහිල්ලා පරාටා කාලා. ඇඩේ හරි ඔක්කොම උකන නොකෑවත් බඩ පිරෙනවා. ඔක්කොම නෙමෙයි නමයි යොන කරන උපාධි වල තියෙන්නේ අර නිලිය බා මේක නමයි කියලා දිගට නම ලියන්නේ. ඒ නිසා ඒ ඒ තියෙන தത്വෙට බුදුහාමුදුරු කියන අනිර්වචනීය ඒකට නමක් දාන්න බෑ. නමුත් අපි ඉතින් අපිට නමක් දැම්මේ නැත්නම් අපිට නිකන් අර නිකන් මාළුවට ලුණු මදි වුණා වගේ. ඉතින් අපි මොකක් හරි නමක් දානවා. ඉතින් ඒකේ Hinduවා මිනිස්සු ඕකටම වෙන්න දන්නේ නැහැ බ්‍රාහ්මන් කියලා කිව්වා. ඒකට තමයි එහෙම කියනකොට බයිනවා මොකද බුද්ධහමී බුදුජානනාසි කියපේක ඔක්කොටම ස්පර්ශ කරන්න පුළුවන් එකක් නෙවෙයි. කෙසේ නමුත් ඒ தත්ත්වයේ චරම මහා ලොකු අමාරු ගතනක් නෙවෙයි. එතෙන් ගිහිල්ලා හොඳට හිත පදියම් වෙලා මෙච්චරමයි මට කරන්න පුළුවන් මම දේ කෙරුවා කියන සතුට ආවා නම් එච්චරයි. ඉතින් ඒකට ඕනේ නමක් දාතයි. ඒක දැම්මට පස්සේ ඔක්කොගෙම සමහිත එන්න බෑ. මනුස්සකම එන්න පටන් ගන්නවා. නෙට්වර්ක් එකට අපි කනෙක්ට් වෙනවා. මේ කොස්මික් එනර්ජි කියලා කියනවා. ආකාශ ලයිබ්‍රරි කියලා කියනවා. බ්‍රහ්මන් කියලා කියනවා. සර්වබලධාරී දෙවියන් වහන්සේ කියලා කියනවා. එහෙම නැත්නම් එක එක එක එක නම් කියනවා. අසරයි ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ එතනටපත් වුණා කියන්නේ නිකෙලස් මට්ටමේ හිත් ඒ ඒ ඒ මට්ටමේ දැන් ආර්යයන් වහන්සේලා ඒ බුදුසිතට සම වෙනවා කියන එක අදහස් කරන්නේ ඒ මට්ටමේ සිත් කියන කණ්ඩායමක් එක්ක ඉන්නකොට එතන network එකක් කියන්නේ ඒක එයා සමාන වෙනවා කියන එකද? එහෙම කෙනෙක් නෑ එතෙන් ගියාට පස්සේ. කෙනෙක් ඉතුරු වෙනවා නම් මම දැන් මෙතෙන්ට යන්න බෑ. ඒ කියන්නේ එතන ධර්මතාවයෙන් ක්‍රියාත්මක වෙන ශක්තියක් න්‍යාය න්‍යාය න්‍යාය ධර්ම තියෙන්නේ. චිත්ත න්‍යාම, කම්ම න්‍යාම, උත්තු න්‍යාම, බීජ න්‍යාම අපි න්‍යාය ධර්මයට එකතු වෙනවා. ඒ චිත්තක්ෂණයට. ආයසරයක් අපිට පාළුවකට දැන්ජම ආයත් කරලා ආය කක්ක ගොඩක් දාගන්න. අතින් නොන්න යන්න පුළුවන්. ගියාට නිකන් පාළුවයි වගේ මුස්පේන්තු වගේ කම්මැලි වගේ. නිකන් නොමිලේ දෙන අධ්‍යාපනය වගේ ටියුෂන් ලැබුවෝගේ නෑ. එතකොට ටියුෂන් පන්තිට ගියාම තමයි ටිකක් ඔගේ කියන්න දෙයක් තියෙන. නොමිලේ අධ්‍යාපනය ලැබෙනා වගේ තමයි නිකන් ලංගම් බස් එකේ ගියා වගේ. ප්‍රයිවට් කාර් එකේ ගියා වගේ නෑනේ. ලංගම් බස් කියන්නේ කැමති නෑ. අයියෝ ඒක හරිනේ අපේ බබා ළංගම වාසේ කවදාවත් ගිහලා නැහැ කියලා මම හරියට අහලා තියෙනවා. අපේ බබාලා කවදාකවත් ළංගම වාසේ ගිහලා නැහැ. උපන් දවසේ ඉඳන්ම කාර්ගේ තමයි ගියේ. ඒ වගේ අපි හරි ආසයි ඒ පොදු වාහනේට කැමති නෑ අපිට ඕනේ අපිට වෙන වෙනම වාහන හදාගන්න. ඒ හැම අනික හැම වාහනයක්ම අපායට තමයි යොමු වෙලා තියෙන්නේ. මේකට විතරක් දිශාවක් නෑ මේක අබහෙට යොමු වෙලා තියෙන්නේ මේ අබයෝ නාම සාදිශා. ඒ ඒ රතයේ බුදුජානනාංශය කියනවා නිස්සද්දය අකුජනෝ රතේ නම අබේ කියන දිශාට තමයි යොමු වෙලා තියෙන්නේ. ඔක්කොමලා මේ කොච්චර ඉඳගත්තත් ඒ රතේ පිරෙන්නේ නැතිලු. කවදාකවත් හිස් වෙන්නේ නැහැ. ඒකෙන් සමනහස ඔය කියන தත්ත්වය නමකින් හඳුන්වන්න බෑ. මනසකට ගෝචර කරගන්න ඕන ධර්ම. මනසකුත් තියෙනවනම් ඕක නැහැ. මොකක් හරි කුණ්‍යක් ගහගෙන තියුණොත් ඔතෙන්ට යන්න බෑ. ඔකට මනස කියලා ඕනනම් කියන්නේ සංස්කාර කියලා ඕනනම් කියන්නේ විඥාන කියලා කියන්නේ මොන නම කිව්වත් ඒ නම කියනා තාකල් කෙලසිලා තියෙනවා. ඔක්කොගම විනාශෙච්ච තැනකට යන්න පුළුවන්. ඉතින් අපිට තියෙන මේකයි ඒකෙත් තියෙන ගියාට වැඩන්නේ නම කියන්න බැරි ඉන්න. මේ වක්‍රම වෙලාවෙ ඉන්නේ මම දැන් මෙතන ඉන්නේ. ඔයා කියන තැන නෙමෙයි හින්දා ඉතින් ඒ නිසා කවමදාකවත් කතාවකින් එතෙන් යන්න බෑ. ව්‍යාකරණකින් එතන යන්න බෑ භාෂාවකින් එතෙන් යන්න බෑ භාෂාවකින් යන්න පුළුවන් දේ කෙලසිච්ච දෙයක්. කෙලසිච්ච තත්වෙන් එහාට භාෂාව අසරණයි. sannivedanaye අසරණයි. මානසික මනසට තමයි යනවයි කියලා කියන්නේ. නමුත් මනසකුත් නැහැ. හැබැයි ඔක ඔය කියන තරම් අමාරුත් නැහැ. නමුත් වෙලා තියෙන්නේ අයියෝ ඕකද කියලා හිතන ගියාට පස්සේ. ඉතින් ඊට පස්සේ ආයෙ ඇවිල්ලා රූප බලන්න හිතෙනවා. ගැම්මෙන්, ඇබ්බැහියෙන්. ගැම්මෙන් හැබැයි ඔය දෙක තමයි යන්න තියෙන්නේ. තවත් නමක් දාගන්න. ඕන හේ ශූන්‍යතාවයේ කිව්වාගේ හිස් බව කියකි මොනවා හරි කියකි. ඒ දෝෂෙකුත් නැහැ. ඉතින් මොනම තමයි කියලා ඒකේ දෝෂයක් නැහැ. මොකද ඒක කාට හරි නිකන් sannivedanayak යනවනේ මේ මේක තමයි කියන්නේ කියලා. ඉතින් හඳුන්වා දීමක් සඳහා. නමුත් හඳුන්වා ගන්න ওই தත්ත්වයේ හඳුන්වීම යටතේ තියෙන්නේ. හඳුන්වීම අතහැරපු දවසේ තමයි ඔතෙන්ට වැටෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් සක්මන් කිරීම පියවර 35ක් 50ක් වගේ ගිහින් ගිහිල්ලා හොඳ සතියෙන් එළවර නැවතුණාම එළවර ඥාව හොඳට ඇස් අරගෙන බලාගෙන සිටිද්දී සිතට කිසිම හැඟීමක් නැතුව ඉන්න පුළුවන් කමක් ඒ తත්වයයි ඔය මම දැන් මෙතන කියන සත්‍යයයි දුර සමානත්වයක් තියනවාද ස්වාමීන් වහන්සේ? සමානයි කියනවනම් සමානයි, සමාන නැහැ කියනවනම් සමාන නැහැ. කියන කෙනාගේ මන අපේ. ජේමිස් කියනවනම් ජේමිස් කියන්නේ පැලිස් කියනවනම් පැලිස් කියන්නේ ඒක ප්‍රශ්නයක් නෑ. එතනදී හරීම නිදහස් නිකන් මේ දැහැල්ලු ඒ වගේ ගතියක් තියෙනවා. එහෙම නම් ඒ ගතිය හොඳයි. ඕකට අර නම කිව්වත් මේ නම කිව්වත්. තිබුණේ මේ කටුකොලක ලන්දක කුරුල්ලන් කූඩල්ලන් අස රින්ගගෙන ගිහිල්ලා කල්ලෙලියකට වැටෙනවට පස්සේ ඔබනසර කියන්න ඕනේ අර ලන්දේ අසන රින්ගනට වැඩි මේ හිතගෙන යන්න පුළුවන් පාර හොඳයි කියලා. ඒ වගේ විවේකයේ හම්බුනාට පස්සේ ඒකට මොන නම දැම්මත් අර කටුවකුල ගිය මිනිහට තමයි ඒක තේරෙන්නේ. දැන් මේ ඇවිල්ලා තියෙන වෙල්ෙලියකට දැන් ඇවිල්ලා තියෙන හිස්තන කරගෙන නමුත් අර හිස්තන පාළුව කියන කාල කන්‍යාට කම්මැලි කියන මිනිහට ඉතින් මොකද කරන්නේ? ඉතින් දැන් ඕකම අවුරුදු 20ක් ටෙස්ට් කරන්න. 30ක් ටෙස්ට් කරන්න. ඒකට නමක් දෙන්න. අත්දකින්න. ඒ දිග ඒක තමයි ඉතින් පරිේශනේ දිගටම හැම තැනකදීම මේක ගන්න පුළුවන්ද මේක හොඳද මේක කෙලස් තියනවද නැද්ද කියලා උරගගා උරගගා බලන්න කොච්චර බැලුවත් හඳුන් කොටේට කොච්චර කෙටුවත් සුවඳ මිසක් නරකක් ඉන්නේ නියම හඳු කොටන්න කොටන්න සුවඳ ඒ නිසා මේ මේ මේ මොහොතේ කෙනහිලිකම් කරන්න කරදර කරන්න මිරිකලා බලන්න ඔබලා බලන්න මොනවා කරත් ඒ ඒ හිතවිල්ල නෙවෙයි හැලෙන්නේ දඟලන්නේ. එතකොට තේරෙනවා මේක අසුරු කරන්න වටින දෙයක්. මේක විනාඩියක් දැන් ඉඳපස්සා මන් කරනකොට දිනපස්සා ඒක ප්‍රධානකින් හරි මේ වෙලාව වැඩි වෙනවා. මම දක්න්නේ. ඒ කියන්නේ ඉතින් මේ ලොකු මේ ශක්තියක් එන්නේ නැහැ. වාසිකින් නැහැ සමහර වෙලාවට. ඒ කියන්නේ ඒ වගේ ලොකු හොඳ හැඟීමක් ඇතුව තමයි අපහු හැරෙන්නේ. නමුත් ඒකේ ඔය සක්මනට සීමා වෙලත් නැහැ, හැරතන සීමා වෙලවත් නැහැ. ඒකට කාලය සහ දේශය කියන මාන්නේ ඔය චිත්තක්ෂණයට බලපන්නේ ආවල් වෙලාවේ ආවල් ඉරියව්වේ කියලා එකක් නැහැ. මේ අපිව රාමු කරන්න හදන. ඕක රාමු කරන්න බෑ. ඒක විශ්වව්‍යාපී තත්වයක් තියෙන. net එකට connect වෙනවා කොහෙන් ගියත් plug කරගතයි. ඒ සමානලාට 230 110 ඇමරිකන් ප්ලග් එක ඕස්ට්‍රේලියානු ප්ලග් එක ප්ලග් ජාති වෙනස්නේ. මේකේ මොකුත් නැහැ. ගියේ ඕන දණක ප්ලග් කරදැයි. අසර කරනස සබදාමට මුතු වෙන වෙලාව කියලා ගත්තොත් ඔතන එතනයි තවත් නමක්. ඒක දාන්න බලන් තවත් නමක් තමයි යන රැල්ලට අහු වුණා. ඔය කියන්නේ ගල්න ගඟට තමනුත් වැටුණා. සෝතාපන්න කියලා ඔකට බුදුහාමුදුරු කියනවා. ගඟට වැටුණා. ඉතින් ඒ ඉති මොහොතට තමයි යන්නේ. ආයෙත් ඊට පස්සේ සලකන්න බෑ. ස්වාමීන් වහන්සේ නිරාමිෂ සුවයෙන් සිටින්න පරිශ්‍රමයක් දැරුවොත් ඔය කියන අවස්ථාවට ළඟා වෙන්න බැරියන්නේ. මේ කියන අවස්ථාවේදී ආමිෂයක් තියෙනවා කියලා බලන්න. ඇහෙන්න මේ කියන්නේ කනෙන් දෙන්නේ, සද්දෙන් දෙන්නේ, ගඳෙන් දෙන්නේ කියලා ආමිෂයකට සම්බන්ධ නම් මේක ආමිෂයි. ආමිෂයට සම්බන්ධ අවුරුදු 20ක් 30ක් 40ක් 50ක් ටෙස්ට් කරුවට පස්සේ තේරෙනවා මේක ආමිෂයට සම්බන්ධ නැන්න එන කියන මේක නිර්ආමිෂයි. නිර්ආමිෂසුවේ. නිර්ආමිෂසුවේ කියන්නේ ආමිෂයෙන් තොරසුවේ. ඉතින් ආමිෂයක් මේකේ තියෙනවා. මොකද නිකාර බලන්න ඕකේ එන්නේ ද්‍රව්‍යයකට සම්බන්ධ වෙලාද ඉඳුරෙකුට සම්බන්ධ වෙලාද කියලා. සම්බන්ධ නම් ආමිෂයි. නැත්නම් නිර්ආමිෂයි. එම් නිර්ආමිෂුකේ කියලා වෙන දෙයක් නෑ. ආමිෂේ ආමිෂයට සම්බන්ධ නැහැ කියන එක තමයි නිර්ආමිෂ කියන පදේ තේරුම. ඉතින් ඒ අවස්ථාවේ නෝ දෙකක් නෙමෙයි එකක් කතා කරන්නේ. ඒ නිසා මට ප්‍රශ්නට මට උත්තර උත්තරයක් දෙන්න දෙයක් නැහැ. ඔය දෙකක් නෙමෙයි ඔය කලපන්න දන්නේ එකම තමයි. ඒක ඒක ටෙස්ට් කරන්න අවුරුදු 20ක් ටෙස්ට් කරන්න 30ක් ටෙස්ට් කරන්න. ඒ ටෙස්ට් කරනකොට තමයි තේරෙන්නේ ඇත්තටම ඉන්නවද නැද්ද කියලා තේරෙන්නේ. නිරාමිෂ ප්‍රීතිය කියන්නේ ධ්‍යාන සුඛයටත් මේ නිරාමිෂ ප්‍රීතිය කියලා කියන ආමිෂෙන් තොරයි කියන එකයි. ඒක ඉතින් අර මේ අපි මේ සතුටකටපත් වෙනවා නම් ඇහෙන් කනෙන් ආසෙන් දිවෙන් වෙන් වෙලා නිරාමිෂයි. ඒකට ආයේ මේ වෙන ආධ්‍යාත්මික ගුණයක් සම්බන්ධ විය යුතුම නැහැ. නිරාමිෂයි කියන වචනේ තියෙන්නේ ආමිෂයට සම්බන්ධ නැහැ. ඇහ කන දිවනාසයට සම්බන්ධ නැහැ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයට සම්බන්ධ නැහැ. ඉතින් මේක මැජික් එකක් නෑ නිරාමිෂ කියලා. ආමිෂයක් නෑ එච්චරයි. නෑ නිර්ආමිෂ සුඛෙත් තියෙනවා ඒක එක මට්ටම්. නමුත් මොක මොනම දෙයකවත් ආමිෂයක රඳා පවතිලා නෑ. අතරයි සමිනන්ත සමිනන්ත කිවි පංචේන්ද්‍රයන්ට සම්බන්ධ නැහැ කියලා. ඒක කනනාස්ය දිවකය. මනට සම්බන්ධ නැහැ කියලා කිව්වේ නෑනේ. ඒක ඇත්තටම පංචේන්ද්‍රිය පංචවෝකාර භවයක් අපිට තියෙන්නේ. ඒ භව වෙන් කළ දක්වන්නේ මනසෙන්. නමුත් ඔක්කොම වැඩ ටික යන්නේ ඇකන දිවනාසේ කය කියන ටිකෙන් තමයි. මනසේව වෙන් කර කර වෙන් කර හඳුනගෙන ඒ දේ වෙන් කිරීමට වෙනම ආයතනයක් යත් වෙන් කරගන්න. එහෙම නැතුව මේ මේ ආමිෂ ඉන්ද්‍රම් පහෙන් වෙනම මනසකට පවතින්න බෑ. ඒ දෙක එකිනෙකට මේ අන් ප්‍රත්‍යুৎপন্ন වෙලා පවතින්නේ. ඉතින් ඒ ඔක්කොම එකතු වුණාට පස්සේ මම යා කියනවා. ජින්තල් මෙලුවට පස්සේ මේ කියන්නේ එක එක භව මට්ටම් තියෙනවා ඒක වෝකාර භව චතු වෝකාර භව එක එක මට්ටම් අපිට හම්බෙලා තියෙන සම්පූර්ණ gediye පිටින් පංච වෝකාර භවයක් හම්බෙලා තියෙනවා. දැන් මම මේ වෙලාවේදී නිසි බල මොකද්ද නිෂේධ බලය පාවිච්චි කරනවා. දැන් පැයකට විනාඩි පැය කාලක් විතර වැඩිපුරත් පාවිච්චි කරලා තියෙනවා විනාඩි 45ක් අපිට තියෙනවා සක්මන් කරන්න ඊට පස්සේ අපි 3ට රැස් වෙනවා පරියන්කයක් සඳහා. සියලු දෙනාටම තෙරුවන් සරණයි